අවසර ස්වාමීන් වහන්සේ පිළිවෙත් සරණ. නමස්කාර වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මා පරයන්ක භාවනාව සඳහා ඉදිරිගෙන මම දැන් මෙතන යන පාරක්ෂිත ඒ ආශ්වාසයත් සහ ඒ ප්‍රශ්වාසයත් මෙහි කරවවාම මගේ හිත සමාධිගත වේ. ඉන්නතුර මා දුමක් වැනි කාර්ය සැරිසරන්නට පටන් ගත්තා. ශරීරයේ පෞද්ගලික උදල් මෙම අවස්ථාව නිදාලා නොවන බව වැටහි. පෙරමින් නොව අහාමින් සිතට අරමුණ නැති. ඒවා ඊතාසෙලි ඇති වෙන බව මම මෙහි කළේ. ඒවා ටික වේලාවක් පවතී. ඒ බව අමසක් යොදා ඒවා නිය යයි ඉමානයේ සැරිසාර අදිසිය ආශ්වාස ප්‍රශ්වාස දෙයි නැති විය සමහර විට ශරීරයේ සමබරතාවය පිළිබඳ දෙවි නිවැරදි කරගන්න මේ තත්ත්වය ආර්ථිකව පැහැදිලි කර දෙසේවා සතිපට්ඨානයේ විමුක්තයේ ඉස්සර අනුගමන මෙලෙස කෙලසෙපා උන්වහන්සේ ඒ සාසනයේ සාක්ෂාත් කරගැනීමට අනුභවී ලබා ගැනීමට මේ පින් කීවාසලා විස්තරය අහනකොට මතක් වෙන්නේ මෙන්න මේමයි කියන්නේ මුහුද පඩතිය බාධිය වෙලාව එහෙම නැත්නම් සුනාමි ඇති වෙන වෙලාව වගේ ගත්තොත් සමහර වෙලාවට තියෙන මොහොත බොහොම තැම්පත්. ඒකේ රැලි ලාවටමත් වෙලා ඒක දිය වතුරටම දිය වෙලා යනවා. සුනාමිලාට ලොකු රැලිමත් වෙලා දිය වෙලා යනවා. බඩතිය පාටිය වශයෙන් මොහොතේ යම් උස් පහත් වීම සිද්ධ වෙනවා. ඉතින් මේකෙදී මේ අපිට ඉන්නේ හිතවිලි ඔය පේන දුමාරයයි රැල්ලයි හොඳයි වගේ. ඒ දුමාරෙන් තමයි මේ දෙයටම හටගන්නේ. ඒක ආයතනයක් දුමාරයට දීවිලා යනවා. සමහරක් හට ගන්න දේවල් රූප වශයෙන් පේනවා. සමහරක් කිව්ව ශබ්ද වෙනවා. සමහරක් කිව්ව ගන්ධ රස පහස හිතිවිදි ආකල්ප වශයෙන් මතුවලා යනවා. ඒ කොයි එකෙත් එකම ලකුණයි තියෙන්නේ හට ගන්නා ස්වභාවයක් තියෙනවා. පෙරලියක් වෙලා ආපාර තිබුණු වතුරටම ගිය වෙලා යනවා. ඉතින් මේවා මතුනාට පස්සේ එක එකට නම් වණන් දෙනවා. නංවනම් දුන්නට පස්සේ තමයි කෙලස් බවටපත් වෙන්නේ. ඒ කෙලස් බවටපත් වුණාට පස්සේ මේක හොඳයි, මේක අරකයි, මේක ලොකුයි, මේක පුංචි කියලා අපි නානාවිද අටලවිලි හදා ගන්නවා. නමුත් මේ සියල්ලකේම හට ගන්නා භාවයක් ඊට පස්සේ විපරිණාමයට කියන එක නැති වෙන බව තියෙනවා. හටගත්ත දේ වෙන් කරලා හඳුනාගත්තොත් ඒකට අපි නම් වනම් දෙනවා. නම් වනම් දුන්නට පස්සේ තමයි කෙලස් හටගන්නේ. ඉතින් අපිට ඔක්කොම තොගේ දිහා බලලා කොයි එක නමුත් ඇති වෙනව නම් ඕක නැති වෙනවා. අර මොහොතට තියලා යනවා. ඒ නිසා යමක උත්කිරික වශයෙන් නම් කිව්වත් නැත. හට ගන්න පැත්තට වැඩිය මේක ගිය වෙන පැත්ත, දී වෙන පැත්ත බැලුවොත් හුඟක් වෙලාවට අපි දකින්නේ මොහොත විතරයි. අපි දකින්න හැට ගන්න හැට ගන්න දේවල් දීවි යනවා. ඉතින් ඒ ටික දිවස් ගන්න බැරුව තමයි මේ සංසාරේ අපි දුක් විඳින්නේ. අට ගන්න ඔක්කොම ඕකෙම නැති වෙලා යනවා. අපි තටමඬ ඕන කමන්නේ. ඉතින් ඒක ඉවස ගන්න බැරි නිසා අතරමැදි අපි අත දාලා ඉතින් මේක අනාගම ඊට පස්සේ ඒක අර ස්වභාවයෙන් නැතිලා යන ගතියත් පමා වෙනවා අපි අත දාන නිසා. ඉතින් මේක තමයි මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය අහනකොට සර්වඥාන්සයට මතක් කරේ නැත්නම් සර්වඥාන්සයට ඒක වැටහුනේ හට ගන්නා ස්වභාවයත් ආ වූ යම්තාක් දේවල් කියන දේ සියල්ලම නැති වෙන සුළු. ඉතින් මේ යෝගාවචරයේ ප්‍රකාශයේ තවත් කළ යුතු දත යුතු කොටසක් තමයි මේ මට්ටමට එනකොට යෝගාවචරයා හිතාමතා කරන දේවල් සියල්ලම නතර කරලා තියෙනවා. මේ ස්වභාවයෙන්ම කියලා ස්වභාවයෙන්ම කියලා ස්වභාවයෙන් නැති වෙන හැටි. මේක අපිට දැක ගන්න බෑ අපි කය කය කටෙන් කතා කරන තාක්. මේක අපිට දැක ගන්න බෑ අපිට කයෙන් ක්‍රියා කරන තාක්. මේක අපිට දැක ගන්න බෑ හිතෙන් හිතන තාක්. ඒ නිසා මේකට වෙන්න දීලා ඒක ලේසි නෑ වෙන්න දීලා බලා ඉන්නවා කියන එක තමයි අපි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන උපරිම ශික්ෂණය. වෙන්න දීලා බැලුවොත් මේ විදිහට කොලයක ලියලා ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මට කයින් ක්‍රියා කරන්න ගත්තොත් වචනෙන් ක්‍රියා කරන්න ගත්තොත් හිත නරක කරගන්න ගත්තොත් නඩු රණ්ඩු සරවල් සීදීනසා ගැනීම මිනිමරුම් ඔක්කොම සිද්ධ වෙනවා. ඉතින් සා යෝගාවචරය කරන්නේ මේ බව දැනගෙන පුළුවන් තරම් කායික ක්‍රියා නතර කරනවා හැකි තාක් දුරට වචසික ක්‍රියා නතර කරනවා මානසික ක්‍රියා නතර කරලා දැක ගන්නවා මේ බුදුරජාණන්සේ කියපු දේ සහ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කියපු දේ අපටත් දැක ගන්න පුළුවන් යම් යම් අවස්ථාවක ඒ කොයි වෙලාවකද සීලේක පිළිපදලා සමාධිගතව හිතත් යම් වෙලාවක තැම්පත් වෙච්චාම මේ වතුර නැගිනව බහැලා. ආය රැල්ල එනවා නෑ බහැලා. ආය රැල්ල එනවා බහැලා යනවා ආදි වශයෙන් මේ වෙන ක්‍රියාවලියදී අපිට ධර්මානුකූලව බලතයි. නමුත් කාය ක්‍රියාත්මක කරන තාක් අපි චේතන චේතනාපූර්වකව වචනේ ක්‍රියාත්මක කරන තාක් අපි චේතනාපූර්වකව අපි හිතින් හිතන තාක් මේකක් අපේ. එකක දැක් ගන්නත් බෑ. ඒ මොකද ඒක විශාල අවුලකටපත් කරනවා. ඉතින් අපිට දවස පුරාම හිතන්න නැතුව කතා නොකර ක්‍රියා නොකර ඉන්න බෑ. දවසේ පොඩි වෙලාවක් හරි කියනවා මේක පරිශන කරලා බලන්න. එතකොට තේරෙයි අපි කරන හැම ක්‍රියාවක්ම පරිසර දූෂණය කරනවා. අපි කරන හැම වචනයකින්ම ශබ්ද දූෂණයක් සිද්ධ වෙනවා. අපි හිතන හැම හිතවිල්ලකින්ම චංචල කම්පනකම් ප්‍රපංච නැති කරලා තව කෙනෙක් එක්ක හෝ පරිසරේ හෝ කෙලෙසන. ඒ නිසා අපි ක්‍රියාවලිය වෙන්න ඕනේ නොකර බැරි නිසා කතා කරන්න අවශ්‍ය නැහැ. ඕන දෙයක විතරක් කතා කරන්න. නොකර බැන්නම් ක්‍රියා කරන්න අත්‍යවශ්‍ය දෙයට පමණක්. හිතනවා නම් හිතන්න අත්‍යවශ්‍ය දේ පමණක්. එතකොට අපිට තේරෙයි අපි දවසකට කොච්චර අනවශ්‍ය ක්‍රියා කරනවාද කොච්චර අනවශ්‍ය කතා කරනවද? ඒ නිසා අපේ හිත වළක්ව ගන්න බැරි තරම් අනවශ්‍ය විදිහට හිතනවා. ඒ නිසා මේක ඒකට නිදර්ශනයක්. ඒ නිසා කවදුරටත් මේ මතුවෙන හැම දෙයක්ම රූප කිව්වත්, ශබ්ද කිව්වත්, ගන්ධ කිව්වත්, රස කිව්වත් මේ වෙලාවේ මතුවෙන්නේ රූප සංඥා ස්වරූපේට ඒ නිසා යෝගාවද ඈතක තියෙන ධර්ම වශයෙන් බලන්න පුළුවන්. බලනකොට මතක තියාගන්න මේකට ඇඟිලි ගහන්න මොකක්ම දෙයක්වත් නැහැ. හටගන්නේ අහම්බෙන් නැති වෙන්නේ අහම්බෙන් මම යගේ කිසිම සම්බන්ධයක් නැහැ. අන්න මේක හොඳට බලන් හිටියා නම් තමයි ළඟ බුදුහාමුදුරු ඉඳගෙන ඉන්නවා වගේ. තමයි සද්ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ. ඒ වගේම තමනු සංඥා වචනමක් වශයෙන්. ඒ වගේම සීලේ වටිනාකම තමයි මේ පෙන්වන්නේ. කායික වාචසික මානසික ක්‍රියා නැහැ. සිද්ධිය වෙන්නට බලන්න. මේකට ගොඩාක් කල් යනවා. මේ සත්‍ය දැක්කට පස්සේ මේක සිද්ධි වෙන්නේ. මේක වශී කරගන්න. මේක Tamanda ස්වභාවය බාටපත් කරගන්න. මෙන්න මේ බැල්මට කියනවා විපස්සනා කියලා. මේක මහා විෂම බැල්මක්. මේක මහා අමර බැල්මක්. බලන්නෙක් නැහැ. බැල්මක් විතරක් තියෙනවා. දකින්නෙකුත් නැහැ. බැල්මක් විතරක් තියෙනවා. ඒක හරි අමාරුයි. මේ ක්‍රියාකාරී ජීවිතේ නමුත් මං කියන්නේ මේ කියපේක නිවන් දැකලා නැත්තම් මෛත්‍රී බුදුහාමුදුරුවත් සරුවච්චන් වහන්සේත් නෙමෙයි. නමුත් භාවනා කරනකොට වරින් වර මේ වගේ දර්ශන අපට ලැබෙනවා. ඊට පස්සේ අපේ පූර්ණ ශක්තිය වෙන්න ඕනේ මෙවැනි දර්ශන වැඩි වෙන මේ විකඩම් කරනව අඩු කරන මේකට අනුග්‍රහ කරන ජීවිතයක් ගත කරන්න ඒකට ගොඩාක් අවශ්‍ය කරන මේ කාලේ කායින් වචනේ හිතින් යමක් නොකර සිදුවෙන දේ දෙස බලා සිටීම කියලා කියනවා. අවසර සම්මාසේ යන දර්ශනය. ඔබ වහන්සේලා දේශනා කරන පාරිදි භාවනා යෝගීව සිටින ඇස් ප්‍රසාරයෙන් ආවාද සහභාගී ලෙස ගන්නා ඉසි ඉතිරිලාව භාවනා කරනකොට ඉතිවත් සුභාවයක් ලැබේවා. ඒ නිසා මාත්‍ර ලෙස ඇස් ඇරගෙන භාවනා කිරීම බලවත් දෙයි මේක මට මතක් වුණේ ඒ ප්‍රවෘත්ත ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය ඇති කරපු ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ අවුරුදු 80 පෙන්නට පස්සේ ඇස්පිටික දුර්වල වුණා. දුර්වල වුණාට පස්සේ ඒ සාසු ගොඩාක් පොත් කියවපු පොත් ලියපු දැනුම තිබුණ කෙනෙක්. පස්සේ වැඩ බාර දුන්න අපේ බෝධි ස්වාමීන් වහන්සේට පික බෝධි ස්වාමීන් වහන්සේ ඒ වැඩ කටයුතු කරලා ගියාට පස්සේ සපොත්තාපි බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ ඉඳලා අරණියට ගියාට පස්සේ අර ස්වාමීන් වහන්සේ කියනවලු දවසේ වෙච්ච සිද්ධි ටිකක් අත්තරේ කියවන්නේ කියලා. අර අත්තම්මට 100ක මුණුබුරලව පත්‍රේ කියවනවා වගේ. ඉතින් බුක් බෝධි දන්න මේ සංසතිය වඩෝණ කියලා. ස්පේන් නෑ. එතකොට ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවලු උඹ කියවන කොටත් මට නිින්ද යනවා. මොකද අපිට කාමේ ඉන හරියක් එන්නේ ඇහි. කය කාමේ ඉන ඇහ වහපු ගමන් මේ ජීවිතේ වැඩන්නේ. අත්‍යක නැතුනම ජීවිතේ වැඩන්නේ. මේකෙන් තමයි වැඩිම කාමේ ඉන්නේ. ඒ නිසා යම් තැනක අත්‍යක වහගෙන හිතාවදි කරගෙන ඉන්න පුළුවන් නම් යෝගාවචරය. අත්‍යක වහපු ගමන් අපේ හිතේ බංකොලොත්. ඔක්කොම ඉවරයි. ඒ තරම් නිදිමත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දෙන්නේ අභියෝගේ තමයි ඇත් දෙක වහගෙන හිත අවදි කරන්නේ. ඒ නිසා ඇත් දෙක අවදි කරගෙන හිත අවදි කරනවා කියන එක තමයි කානිවල් කියන්නේ. ලාස් වේගාස් කියන්නේ. කොළඹ හත කියන්නේ. මේක මුරුගයි. අපිට කරන්න තියෙන වැඩේ තමයි පුළුවන් නම් මේ කොලම්බියාක නොබල එහෙම නැත්නම් ඒකට ඇත් දෙක වහගෙන හිත අවදි කරගන්න එක. ඒ නිසා ඒක සඳහා කරනවා මිස ඇස් දෙක වහගෙන නින්දට වැටෙන්න යන්නත් එපා. ඇත්ත එක අරගෙන හිතාවදි කරගන්නත් එපා. ඒ දෙක අපි දන්නවා. දැන් ඔකට පුහුණු කරන්න තියෙන්නේ ඇත්ත එක වහගෙන හිතාවදි කිරීම සම්බන්ධයෙන් යමක් කළ හැකිද? ඒ ප්‍රතිපදා මාර්ගයට යන්න කියලා කියනවා. අවසර ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට උපදෙස් දුන්නේ සත්‍ය කෙරෙහි කොට සාධනාව කරගෙන දෙසයි. මානව සතිය සහ සමාධිය අපේ වෙනස පහදාගෙන සිටිපත්. ඒක වටිනවා. ප්‍රශ්නේ වටිනවා නමුත් මේ ලියන එක මේ ප්‍රශ්න ලියපේකන කැමැතිද සතිය කියන එක විස්තර කළ දෙන්න මට පුළුවන් මේ වචන ටික හරහා එතකොට සමාධිය විස්තර කරන්න. ඒ නිසා ප්‍රශ්න පිටකනා සභාවට කැමති වෙනවා නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න මම හිතනවා කාටත් එක පොරොදෙන ප්‍රශ්නක් වෙයි කියලා කැමැතිද ප්‍රශ්න ලියපේකන තමන්ගේ වචනෙන් තමන් අඳුනාගත්ත සතිය සභාවට ඉදිරිපත් කරන්න. අසසන් මට මට ඉල්ලීමක් කරන්න නෑ එක නිදර්ශනයක් මට කියන්න කියලා එදිනදා ජීවිතයේ හෝ සක්මනේදී හෝ පරියන්කේදී සතිය එළඹ සිටියයි කියලා තමයි දැනගන්නේ කොහොමද? අන්න. එනවම තමයි සතුටක් වෙනවා මම ඒ සිතිවිල්ල එනවා මම ගන්න පොකාරේ මම අපි දරෝෂයි සිතිවිලි අවශ්‍ය නැතම මම කියලා අපරාධ ඒක ඒක නිසා එවැනි කෙනෙකුට සමාධිය විතර කරනකොටත් පැහැදිලි වෙන එකක් නැහැ. ඒක නිසා මම ආසයි හැම වෙලාවෙම සාකච්ඡාවක නැත්තම් මේ සංනිවේදනයක් මාර්ගයෙන් මේක විස්තර කරන්නේ හිතවිලි එනකොට ඒක අයින් කරන්න හදන එක නෙවෙයි සත්‍ය කියන්නේ. හිතවිලි එනකොට හිතවිලි බව දාන්න. එතකොට මේ බැල්මේ ක්‍රම මේ බැල්ම හුරු වෙනකොට ක්‍රම දෙකක් තියෙනවා. ලක්ෂණ උපනිඥාන පච්චනීක ඥාන කියලා දෙකක් සිද්ධ වෙනවා. මේ බැල්මේදී බලන අරමුණේ භෞතික ලක්ෂණ වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. මේ හිතවිලි රාගද, ద్వේෂද, මෝහද අතීතද අනාගතද කියලා බලන අරමුණේ වග විස්තර වැඩියෙන් පේන එකක්. දෙක අරමුණේ මම ඉන්නකොට හිත විට හිතන අරමුණේ ඉන්නකොට රූපෝලින් මට කරදරයක් නැහැ. ශබ්දෝලින් කරදරයක් නැහැ. ගන්ධෝලින් කරදරයක් නැහැ. පහසෙන් කරදරයක් නැහැ. දිවෙන් නහයෙන් කරදරයක් නැහැ. මනස වැඩ කරන්නේ. එතන තියෙනවා කෙලෙසෝ අරමුණු අනිත් ඇඟවල මොකුත් නැහැ. අනිත් ඇඟවල නිවන් දැකලා තියෙනවා. කියලා සමහර විටක හිතනවයි කියලා කියන්නේ අනිත් පැති වල කරදර නැති බව තේරෙනවා. එතකොට තමයි දන්නවා මේ අරමුණට ඇතිවෙච්ච යම් නීවරණයක් තියෙනවා කියලා හිතමු. රාගයක් හරි, ද්වේෂයක් හරි, නිදිමතක් හරි. ඒක දන්නවා. අනිකව නැති බව දන්නවා. ඒක නිසා මේක දිගේ යනකොට මේ සතිය පුහුණු වෙනකොට විෂද වෙනකොට ලක්ෂණෝපනිඥාන කියලා කියන්නේ බලන ඉන්න අරමුණේ වගතුග විස්තර කියන්න පුළුවන්. වැඩිපුර අලගිය මුලගිය අරංගප්පත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන විස්තර කියන්න පුළුවන් නම් ඒකත් සමාධියක්. දෙක මේ අරමුණ තියෙනකොට අනික් අරමුණු නැහැ. මේ අරමුණෙන් ආපු කෙලෙස්යර අනික් කෙලෙස් නැහැ කියලා Taman දන්නවනේ. ඒක ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමක් පාඩපත් වෙනවා. මේ දෙකටම සමාධිය කියනවා. ඒ නිසා මේ සතියෙම සමාධියක් පාඩපත් වෙන්නේ සතියේ සුවිශේෂී ගති නිසා. එකකට සමාධියකට සමත සමාධිය කියනවා. ඒකට පච්චනීක ඥාන කියන එක නීවරණ යටපත් කිරීම සමත සමාධිය. ලක්ෂණුපනිඥාන කියන බලන අරමුණේ අලගිය මුලගේ විස්තර ව්‍යංජන අන ව්‍යංජන පෞද්ගලික ලක්ෂණ විස්තර කියන්න පුළුවන් ගතිය වැඩි වෙනවනේ විපස්සනා ඥාන කියලා කියනවා. විපස්සනා සමාධිය කියලා කියනවා. ඒක නිසා මට අහන්න ඉඩ දෙනවා නම් සාකච්ඡාවේදී මේ යම් වෙලාවක සතිය පිහිටියට පස්සේ අපි කියවෝ හිතවිල්ල කියලා සතිය පිහිටියාම මේ හිතවිල්ල පැත්තකටලා බලන එක රාග නිස්සෘත එකක්ද, ද්වේෂ නිස්සෘත එකක්ද, අතීතයට සම්බන්ධ එකක්ද, අනාගතයට සම්බන්ධ එකක්ද, මනාප එකක්ද, අමනාප එකක්ද කියලා මෙයාට කියන්න බැරි නම් තාම සමාධියකට ලෑස්ති නැහැ. සතිය තියෙනවා, ඉතිවිලි ඇවිල්ලා ගිහලා තියෙනවා මොකද්ද කියන්න දන්නේ නැහැ. අන්තර්ගතේ කියන්න බෑ. එහෙනම් තාම සතියේ තියෙන සමාධියට ගිහිල්ලා නැහැ තාම. ඉතියාට ඕන කරනවා මේ සත්‍ය ඇති වෙච්ච හිතවිල්ල නරක නොබිනා හිතවිල්ලක් වෙන්න පුළුවන්. හොඳ වටිනා හිතවිල්ලක් මේ ඒකේ වග විස්තර කියන්න පුළුවන් නම් එහෙනම් ඒක සමාධි සතින් සමාධි කෘත්‍ය. එහෙම නැත්නම් මේ හිතවිල්ල මට තියෙනවා. ඒ නිසා මට රූපෙන් කරදර නෑ. දැන් එහෙන් කරදර නෑ. ශබ්දෙන් කරදර නෑ. නායෙන් දිවෙන් කරදර නෑ. කනෙන් කරදර නෑ. ඒක හොඳට දන්නවා දැන්. තියෙන්නේ මේකට මෙන්න මේක සම්බන්ධ මේ කෙලස් ටික තියෙනවා. අනිකව නෑ. එකක් තියෙනවා කියන්නේ බොහෝ දේවල් නෑ කියන එක නෙවෙයි. ඒකත් ලොකු ලාභයක්. ඒක විපස්සනා ලාභයක්. ඒක හරියට විස්තර කළා කියත හැකි මට තියෙනවා කෙලෙසයක් මේ හිත පිට සම්බන්ධ මේක අනිත්‍යව නැහැ. ඒ නිසා මට අනිත්‍යයෙන් කරදර නැහැ. මේක හොඳට හරියට මේ නාතඩුවකින් යමක් ඒසනිසලාකාවකින් යමක් හරියට වෙන් කරලා පෙන්නනවා වගේ වෙන් කරලා පෙන්නන්න පුළුවන්. ඒකට කියනවා විපස්සනා සමාධි කියලා. ඒක නිසා සතිය විස්තර කරන ක්‍රමයෙන් තමයි මට පුළුවන් සමාධිය විස්තර කරන්න. අස්සේ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නය. පින්වත් ස්වාමීන් වහන්සේ නිතරම ආශාවය වලින්ගේ බවින් රැකීම භාවනාව සිදුකර යුතුයි අසහයෙන් එදිනෙදා නිවසේදී කරන භාවනා සම්බන්ධී මේ අත්වය කිසි ගල්පාදක කරුණාකර උපදේශයෙන් සිදුවා ඒවා ඉතින් අර පන්ති කාමරවල උගන්නලා gedara වැඩ දෙන්නේ. පන්තියේදී ඉගෙන ගන්නවා. gedara ගිහිල්ලා කරගෙන එන තියෙන අභ්‍යාස. ඒකට ගුරුවරයෙක් නැහැ. අලුලැලක් නැහැ. චෝක් නැහැ. පන්ති කරපු වැඩ ටිකක් gedaraදී කරගෙන එනවා. ඒ වගේ තමයි ඉදිනදා වැඩ කරනවා කියන එකයි. පරියංග භාවනේ ගුරුරෙක් එක කරනවා කියන එකයි. ඒ දෙකේ තියෙනවා තමන්ගේ ගුරුරයා ඉන්නකොට තමන්ට යුතුයකම් බහරේ අඩුයි. ගුරුවරයා ඔක්කොම කරලා දෙනවා. නමුත් gedara ගියාට පස්සේ gedara වැඩ කරනකොට හුඟක් අපි ඉගෙන ගන්න කාලේ අපේ අම්මයි අප්පච්චි අපි ඉගෙන ගන්න විෂයන් දන්නේ නැහැ. ඒකට අම්මගේ අප්පච්චිගෙන් අහගන්න විදියක් නැහැ. ඒ නිසා අපිට ඉන්නවට ඉස්කෝලේ කරපු ටික දන්න දන්න ක්‍රමයෙන් ගෙදර වැඩ කරගෙන යනවා වගේ මේ දෙක සම්බන්ධ කරගන්න. ඒ වගේ එකක් තමයි තියෙන්නේ ගුරුවරයෙක් අර්ථ කරන භාවනාව සහ ගුරුවරයෙක් නැතුව එදිනදා වැඩ කරනකොට අරකෙම තමයි නමුත් අත්තරදි වැඩි. පරදින චීනීට වැඩි නමුත් ගෙදර වැඩ නොකර හිටුව ගුටි ගන්න වෙනවනේ. සංකේතර වැඩ කරනවා වාගේ දිනදා වැඩ කරන්න ওই දෙකම 100 100ක් තියලා කරන්න බෑ. දෙකේ සම්මිශ්‍රණයක් තමයි වඩා හොඳ වෙන්නේ. සම්මන්සිලන් ප්‍රශ්නය. ගන්ධ ස්වාමීන් වහන්සේ මම මුල් අනස්ථාන වශයෙන් භාවනා කරන්නේ ඉන්නීම ඉන්නීමයි. මම සතර සතිපට්ඨාන වැඩිම පරිදි ඉන්නීම නැතිවීම පාස්ස කිහිපයක්ම භාවනා කළේ. දැන් දැඩි තත්ත්වයක් මාර්ගය. අදින්දී වාඩි වූ කිරීම ඇතිවීම විනාඩි 15ක් පමණ කරගෙන යන්නට එන්තිම නැතිව ප්‍රවීණ සෝදී වූ ඉතාසින් තාත්තේ පාන්දි මොකද කියන්නේ? දැන් ආයේ දාමකදී දැනෙන්නේ නැහැ. මේ වෙලාවේ කයද නැවි ගොස් සිටිනී වේදනාවල නැති මාත්‍රයකටපත් විය සුරන්ත දැක පෑ පවන සිට පයන්ති නැතිව දින ඉන්නු සිත්‍යාක කියාවා නොදනි තෙරෙමින් භාවනාව නොදැනෙන නිසා කුමක්කලින් වෙන්නේ ඔබ වහන්සේගේ උපදේශ අත්දී ඔබ වහන්සේට ජීවිත මේ කිස්වල අපනාපල විකාර කරමින් මේක සෙන්සිටිව් අන්තිමක දීවිලා තියෙන වාක්‍යවල එකක තියෙනවා භාවනා වැඩෙන්නේ නැහැ කියලා. ඉතින් මම කැමති මේ ප්‍රශ්න කරපේකනාගේ මේ කිනාගේ වචනයෙන් භාවනා කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එනිසා මේ ප්‍රශ්න දීපේකනා කැමතිද? මට බම් පරිසර පාඩම. පාඩම කරන්න. වාරෝ කියන්නේ ඉතේ කර්ම තියාන ඉතේ කර්ම තියාන සිත සමාධිමත් කරගෙන කටින් ඔයකට සමාධි භාවනා කියලා කියනවා. ඒක භාවනා ඊටාම පොඩි කොටසක්. සමාධි භාවනා කියලා එකක් තියෙනවා. විපස්සනා භාවනා කියලා එකක් තියෙනවා. ඉතින් මේ දෙකම එකතු කරලා තේරුම් ගත්තේ නැත්නම් තමයි මේ භාවනා කියන වචනේ හඳුන්වා දෙන අර්ථකථනය වැරදි නිසාම අනවශ්‍ය සැකයක් අනවශ්‍ය පීඩනයක් අනවශ්‍ය ආතතියකට පත් වෙලා තියෙනවා. සර්වචනාංශේ 15 වෙනි ඉස්සෙල්ලා කොහොම තමයි ඉන්දියාවේ හිතාන හිටියේ. උත්තරේ ලැබුණේ සමාධිය කියන්නේ භාවනා කියන්නේ මොකද්ද කියනකොට ඒකිතේ කරුණ තියාගෙන සමාධියක් ඇති කිරීම කියලා වගේ දල අදහසක් මේක බොරු නෙවෙයි මේක සත්‍යයෙන් 100ට බොහොම සුළු ප්‍රදේශයක් භාවනාව කියලා කියන්නේ බුදුජානක වහන්සේ කියන විදිහට වැඩිමක් වර්ධනය වීමක් ඉංග්‍රීසියෙන් කියනවා කල්චර් කියලා ඒ විදිහට භාවනා අඳුරගත්ත කට්ටිය ලාංකික බෞද්ධයන් අතර 100ට එකක්වත් ඉන්නවද කියලා මට දැකයි. ඒක නිසා උඟා ප්‍රයත්න කරන්න ඕනේ මේ අපේ හිතේ තියෙන මේ වැරදි මතය දුරුකරනද මොකද අපි තාම ඉන්නේ බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සර හිටපු කාලේ. ඒ කාලේ තිබුණේ භාවනාව කියන එක ඒ බමුණු මතයක් අනුව බමුණු මිනිස්සු කරපු විදිහට හැටියට මේ නීවරණ ධර්ම ටික යටපත් කරපුවාම එච්චර අපට කරන්න පුළුවන් ඉන්නේ ඊටු ටික බ්‍රහ්මයාතේ තියෙන්නේ කියලා. නමුත් සරුවචනන්සේ දීපු අර්ථකථන ඒක නෙවෙයි. භාවනාව කියන එකේ අමතර අර්ථයක් විදිහට සරුවචනන්සේ අපට කියලා දුන්නේ ඇති හැටි දැකීම. ඒක කුළු ගන්නන්න කියනවා අරමුණු තියෙන තාක්කල් භාවනාවක් නැහැ. අරමුණ ගෙවි යෑම කියලා කියන්නේ භාවනාව වැඩෙනවා, හිත වැඩෙනවා. ඒ නිසා අර විද්‍ය අර්ථකථන දීපේකන අරමුණ ගෙවෙනකොට එයා හිතන්නේ තනි වෙනවා අසරණ වෙනවා එහෙම නැත්නම් මගේ සතිය කැඩුනා සමාධිය කැඩුනා භාවනාව කැඩුනායි කියලා අර ගමනට අනුග්‍රහ කළ යුතු එක නැකට උණු වතුරක් කරනවා ඇසිඩ් ගන්න. ඊට පස්සේ ඒ ආගේ භාවනාව හදාගන්න ආයේ බුද්ධ කල්ප කීයක් ඉන්න වෙයි තන්නේ. හරියට කාරණාව තේරුම් ගත්තේ නැත්නම් මේ තමයි භාවනා වැඩෙන්නේ කාර්මන නොදැනී යනවා. හිතක් නැති බවට එහෙම නැත්නම් කල්පනා මතකයක් නැති බවටපත් වෙනවා මේක නෙවෙයි නිවන කියන්නේ නමුත් මේක ලොකු ජයග්‍රහණයක් පුළුවන් නම් අන්නේම ප්‍රපංච නැති ඉන්ජන නැති ස්පන්දන නැති කම්පන නැති හිතක් නඩත්තු කරන්න ගියොත් මමයා නැතුවේ මමයා නැති වෙන නිසා අපේ හිත මමයා කෑ ගහන්න පටන් අර ගන්නවා මට ආහාර ඕනේ මට පොහොර ඕනේ මට කෙලෙස් ඕනේ මට අරමුණු ඕනේ මට නිමිති ඕනේ, මට ඉංජන ඕනේ, කම්පන ඕනේ, ස්පන්දන ඕනේ, චංචල ඕනේ කියලා. ඉතින් මේ මුළු ප්‍රශ්නෙම අන්නේ මම ඇගේ කෑගහේ. බුදුරජාණන්තුන් ඉන්ජෙක්ෂන් කරලා මම දැන් මැරිගෙන යනවා. යෝගාචරය ආයේ මම යට පණ දෙනවා. වෙල්ඩින් කරලා හදලා ගන්න. ඔය කැඩිච්ච එක. ඉතින් මේක මේ භාවනා කරන්න නැතර මේ තියෙන මතය දුරු කරනවා කියන එක එක්කෙනෙක් එක්කෙනෙක් කුලි වඩාගෙන තියාගෙන කමඨාන් සුද්ධ කළා කරන්න පුළුවන්ද? නැත්නම් සමූහයකට කරන්න පුළුවන්ද කියන එක මට තාම නිශ්චයක් නැහැ. භාවනා නොකිරීම කියලා මං චෝදනා කරන්නේ කාටවත්. නමුත් අවාසනාවන්ත විදිහට මේ බමුණු මතයක් කුලියේ තියන භාවනා කරන නිසා හැම කෙනාම කරන්නේ භාවනාවට අනදර කිරීමක්. භාවනාවට කරදර කිරීමක්. භාවනාවන 100 100ක්ම යන විදිහ හරි. මට තේරෙනවා. ඉතින් යෝගාවචරය ඉන්නේ බංකොලොත් වෙලා වගේ කණමැන්දුම් වුණා වගේ ඉදිට එහෙණයක් ගැහුවා වගේ හරියන භාවනාවට අනදල කරයි. ඉතින් બોලේ මම මොකද කරන්නේ? બોලේ ඉතින් මම මොකද කරන්නේ? පුදුජානජ කොච්චර අසරණ වෙන්න ඇද්ද? බවුණන්ගෙන් පිළිච්ච ඒ ලෝකේ මේක මතුවෙලා මේක කියලා දෙන්න හදනකොට අපි භාවනා කියලා කියන්නේ එකතු කිරීමක්. අරමුණ එකතු කිරීමක් සමාධිය එකතු කිරීමක් බුදුජානනාංශ කියන්නේ ක්ෂය කිරීමක් ප්‍රය කිරීමක් නිරුද්ධ කිරීමක් අටිනිසජ්ජනයක් මේ දෙක දිරවන්න අමාරුයි කල්පනා හිතට කොහොමඩක්වත් බෑ ශරීරයට සහ ජීවිතයට ආස තියෙන හිතට කොහොමඩක්වත් බෑ මමයට කොහොමඩක්වත් බෑ හැබැයි මමයා කිඳිරි ගන්න තාලෙන් තේරෙන භාවනාව හරි කියලා හැබැයි gedara undena වාසියක් නැහැ මොකද gedara unda ඉන්නේ සැකේ අයිතිකාරය ඉන්නේ සැකෙන් මට කෙල වෙලා ඒ නිසා බුදුජානනාංශයේ ද්වේතානුපස්සනා සූත්‍රය සඳහන් කරලා තියෙනවා පෘථග්ජනය යමක් ඇත්තේයි කියන්නේ නම් ආර්යයන් වහන්සේට නැත්තේමයි. ආර්යයන් වහන්සේට යමක් ඇත්තේ කියන්නේ පෘථග්ජනයට නැත්තේමයි. ඒ තරම්ම ඔඩුවෙන් හිටගෙන ඉන්නේ. ඉතින් මේ නිසා උඟ දෙනෙක් හිතන එක ජීවිතයක භාවනා කරන්න බැරි වෙයි. එහෙම නැත්නම් අපි ඒකට දක්ෂ නැති වෙයි කියලා ඒක නෙවෙයි තියෙන්නේ. අපිට මමයා නැති වෙනට බය. මම ආයනේ නැති වෙනට බය. මනින්න පුළුවන් තරම් කිරන්න පුළුවන් දේවල් නැතිවීමේ බය නිසා අරමුණ ගෙවන් වෙනකොට අපි හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් සලුක සාදාලා නැගිටලා යනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් මේ විදිහට සැක ඔය හතරම මායාවේ සේනා හතරක්. මේ tempත් වෙන දෙයට tempත් වෙන දෙයක් නැතුව විවිධාකාරයෙන් අවශ්‍යයි. අර ඉතින් මේක කාගේවත් වැරද්දක් කාගේවත් දෝෂයක් නෙවෙයි. ඔක නොකරපු කිසිම කෙනෙක් මම දැකලා. ඔක්කොම ලා වැරද්ද කරලා තියෙනවා. ඊට පස්සේ හරියට කමඨාන සුද්ධ වෙච්ච දවසේ තියෙනවා මේ ගෙදෙට්ට ආපු යාළුවාට කොච්චර කල් ගහලා ඉඳලා තියෙනවා. අතරදීලු තෑග්ග පිළිගන්න කැමති නැතිකම තියෙනවා. තෑග්ග දුන්නට තෑග්ග පිළිගන්න කැමති නෑ. එයා ඉල්ලන්නේ එමනේ මට සමාධිය දෙන්න. මට අරමුණක් දෙන්න. කියන්නේ ආයි කෙලෙසක් දෙන්න කියලා. ඒ නිසා ඒ කිට්ටුවේ සම්බන්ධ යන සූත්‍රයක් තියෙනවා අස්සජී සූත්‍රය කියලා. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ මරණාන්තික මොහොතකදී ওই වගේ තද වික්ෂිප්ත භාගයකටපත් වෙනවා. ඒකයි සෞන්දර සමාජයේ තිබුණ කෙනෙක්. ඒ පණිවිඩයක් කරන සර්වචනාංශයට ආයි කාන්තේම මරණය මාසේ නරක දැනකට යන්නේ. ඒක මොකද මගේ හිත වික්ෂිප්තයි කියලා. ඉතින් ඒ වෙලාවේ සර්වචනාංශය ඇත්තටම අපි වාසනාවෙන් දෙන්න බැරිනකොට මේ ශාන්සෙ නැගිටලා වදින්න හදනවා කියනවා වදින්න එපා. ඇඳේ ඉන්න ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හොඳ සමාධියක් තිබුණා. හොඳ නිමිත්තක් තිබුණා. මොකක්වත් නැහැ. දැන් මාරණාන්තික වේදනාවෙන් හිත හොඳටම තැලිලා අර සමාධිය නැති වෙච්ච එකයි මේ වේදනාවයි නිසා මම තියෙන පුදුමාකාර විචිත්ත මනසක මම දන්නවා හොඳ තැනකට යන්නේ නැහැ කියලා කිනු බුදුන් චානවා අස්සජි අනිකුත් ශාසනවලගේ උඹත් හිතනද මේ සමාධිය ප්‍රධාන දේ කියලා මේ සාසනය. නෑ. සීලකට. සීලකටද කියලා. එතකොට කියන නෑ ශානස මගේ හිත වික්ෂිප්ත වුණා සීලකට නෑ. එහෙනම් මතක තියාගන්න මං සීලේ තියෙනවා නම් ওই සමාධිය ඕන වෙලාවක ගන්න පුළුවන්. මේ සමාධිය හරපද්ධතිය සමාධිය මේ සාසනයේ හරපද්ධතිය සමාධිය නෙමෙයි. මේ සාසනයේ හරපද්ධතිය සියල්ලම දෙවන්නේ. ඒක නිසා ලියලා තියෙන විස්තරේ නා Nobel Prize එකක් දෙන්න වටිනවා. අහපු ප්‍රශ්නය ඇටියට බෙල් එක තියෙන ප්‍රශ්නයක උත්තරයක් තමයි දෙන්න හිතෙනවා. Nobel දෙන්න හම්බ වෙන්නේ මොකද මේ වැරදි මතය. හැබැයි ඒක වටිනකම තියෙන මේ අහගෙන ඉන්න තව කාට හරි කම්පෑ දෙන්න ඉඩ තියෙනවා මේවා කතා කරනකොට. ඒ නිසා මම ගැහුවයි කියලා හිතන්න එපා. ගහන්න නැතුවත් බෑ උකට. උත්තටම කන රත් වෙන්න ගහන්න ඕනේ. ඒසට අනික් කට්ටියකිත් කන රත් වෙනවා. එසා කරුණාකරලා mati මතාන්තර ඇතුව භාවනා කරන්න එපා. භාවනාවට භාවනා නිසින්ින්ද යන්න අරින්න උකට කරුණාකල කකුල් මාට්ටු දාන්න එපා. කරුණාකල මූණට කෙල ගහන්න එපා. කරුණාකල උණු වතුරක් කරන්න එපා. ඒ ඔක්කොටම අසත්පුරුෂ ධර්ම කියලා කියනවා. භාවනා දන්නවා යන්න ඕනේ තමයි. ඒක නිසා සතිය වඩලා වැඩෙන්න අරින්න මේ යන්නේ බොහොම හොඳ තැනකට කියලා මාත් කියත හැකි. මේ ප්‍රශ්නේ ඇහුවට කරන ස්තුතියක් වශයෙන්. අසිස්වාමවන්සේ ඊළඟ ප්‍රශ්නය government science සත්පන් ධාතාවෙන් මම කියවලදී යතිකයි පාරවතිය අපේවතිය පැහැදිලිවට පෙළෙමි ඔස්සිනවා යවනවා කරනවා කරනවා කියවලදී ඒ පාරවතිය දැන්කයි සෙන්ජොක් දෙන්නේ බලන්න කාමයන් භාවනාදී ආනාපාන සති මුල කරස්ථානයේ සිහිනවිට කය සැහැල්ලුයි විරති යනවා යන දෙන්නේ මේ අවස්ථාව කය කාය චිත්ත පස්සක්ය සමග සම්බන්ධතාවයක් දක්වත් දැයි පාදා දෙන නිසා වැරද්දක් වෙනුත් ඉවැරදි මඟ පිටීමක් කරන නිසා ගෞරවයෙන් ඉඳාස ඔබ වහන්සේට ඒ වන්සාරා මේකෙදී අර උත්තරේ බලාපොරොත්තු වෙන්නේ කාය චිත්ත පස්සද්ධිය පැත්තේ. නමුත් වෙන පැත්තකින් මම කැමති උත්තරේ බලා ලබා දෙන්න සාකච්ඡා කරන්න සක්මණේ තටවන තාකල් සක්මන් භාවනාවක් නැහැ. සක්මන අනායාසයෙන් වෙන තැනට පටන් ගත්තට පස්සේ නිදැල්ලේ යන්න පටන් ගත්තට පස්සේ තමයි සක්මන් භාවනාව සිද්ධ වෙන්නේ. පරියංකේ අපි මේ මෙනේ විතක්ක ਵਿਚාර වශයෙන් මෙනේ කරන තාක්කල් භාවනාවට ලෑස්ති වෙනවා විතරයි. යම් වෙලාවක භාවනාව අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා නම් එතනින් එහාට තමයි භාවනා සිද්ධ වෙන එක අபிසංචේතන අபி සංඛාර මෙහෙවීමක් මෙහෙවීමට අපි කියනවා සංඛාර කියලා අபிසංඛාර කියලා කියන විශේෂයෙන් මෙහෙවීමක් තියෙනවා නම් තාම භාවනාව මොන්ටිසෝරි පන්ති කරලා කරලා කරලා භාවනා භාවනා විශ්ීම යන්න පටන් ගන්නකොට ඒකට කියනවා අபிසංකාර නැහැ, අபிසංචේතන නැහැ. හැබැයි හොඳට දන්න වෙනතියි. මේ දෙකේදිම සිද්ධ වෙලා තියෙන්නේ මේ චේතනාපූර්වක තැනක ඉඳලා නැත්නම් ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා ආදි වශයෙන් මෙනෙහි කර කරගෙන යන තැන ඉඳලා ඒක මෙනෙහි නොකලත් වැටහෙන එහෙම නැත්නම් මගේ වචන තමයි gediya pitimma ඇවිදින බව දැනගන්න මට්ටමට ඇවිල්ලා. කොහොමද ඒක දැනගන්නේ? වම දකුණ වශයෙන් නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා නෙවෙයි කියලා දාන්න. මම හිතගෙන ඉන්නව නෙවෙයි කියලා දාන්න. මම නිදාගෙන නෙවෙයි කියලා දාන්න. මම ඇවිදින බව දාන්න. කිසිම ප්‍රයත්නයක් නැහැ. වැඩේ ලස්සනට යනවා. අන්න එතකොට භාවනාව සිද්ධ වෙනවා. මේ පරියන්කේ ඉන්නකොටත් ඉරියව පවත්තන්න ඕ ආශ්වාස ප්‍රශ්වාසයෙන් මිනී කරන්නේ නැතුව මං කියන්නේ පටන් ගන්නකොට මේ මිනී කරලා කරලා කරලා එහෙම මිනී කිරීමකින් තොරව මේ සම්පූර්ණ පද්ධතිය දිහා අත්දැකීම දිහා පූර්ණ අවදියෙන් බලන ඉන්නකොට භාවනාව සිද්ධ වෙනවා. මේ දෙකේම සිද්ධ වෙලා තියෙන්නේ අන්නේ වගේ Taman මේ දැන හෝ නොදැන අර කරපු මෙහෙවීම අபிසංචේතන අபிසංස්කාර ඉබේම නතර වෙනකොට එතන පැහැදිලිකමක් එනවා. ඒක නිකන් ඕනෑම ව්‍යා අනා ආකූල ප්‍රවාහයක් අනාකූල බවටපත් වෙනකොට ඒ ප්‍රවාහය සාන්තයි. එහෙම නැත්නම් ඕනෑම යකඩයක් කාන්දමක් බවටපත් වෙනකොට ඒක උතුරට ඇදෙනවා. කාන්දමේ තියෙන ව්‍යාකූල අංශු ප්‍රදේශයක් යකඩේ කාන්දමේ තියෙන දිශාගත වෙච්ච අංශු දිශාගත වෙච්ච අංශු උතුරට ඇදෙනවා. ඒ වගේ තමයි අපේ හිත මේ නන්නතර දේවල් වලින් ඇවිස්සෙන්නේ චේතනා නිසා සහ සංස්කාර නිසා. අපි කය ආරක්ෂා තැනකට ගෙනල්ලා අරමුණක් අඳුරලා දීලා කිසිම චේතනාවක් නැතුව කිසි සංස්කාරයක් නැතුව ඒකට සුදුසු කල්පවණුනාට පස්සේ යනවා. ගියාට පස්සේ පේනවා ඒක යන්නේ tempatuට විතරයි. ඕනම චේතනාවක් ඕනම සංස්කාරයක් මේක අවුස්සන සුළු ගැති නිසා අපට ඕනනම් කෙලස් කියනම දාගතයි. ඒ නිසා මේ උත්සාහ කරන්නේ මෙච්චර දඟලන නටවන අනු නටවන කම්පන චංචල තියෙන ලෝකෙක පොඩ්ඩකට චිත්තක්ෂණයකට ඒ මොනම මෙහෙවීමකින් තොරව ගිහිල්ලා එතනදී මමයා නැති වෙනකොට 100%ක්ම සාන්තිය තියෙනවා. මෙහෙවීම නැති වෙනකොට සාන්තිය තියෙනවා. මේක කියන්නේ මම යා නැති වෙනකොට හිත අහිංසක වෙනවා. අහිංසක හිත ඉන්නේ පරාදීසයක. හිතන මතන හැම හිතක්ම ඉන්නේ අසුචි වලක අපායක. ඉතින් අපි උත්සාහ කරන මේ අපායේ ඉඳලා දන්න කියන කෙනෙකුට වැඳලා පැත්තකට වෙලා මේ කිසියම් චේතනා මොකුත් නැතුව මේකට යන්න අරින්නේ යන්න ඊට පස්සේ වෙන්න දෙයක් නැහැ. පස්සද්ධිය තමයි එන්න තියෙන්නේ, සුඛේ තමයි එන්න තියෙන්නේ, ප්‍රීතිය තමයි එන්න තියෙන්නේ. මේ දැඟලිල්ලෙන් තමයි දඟ වැටෙන්නේ. ඥානানন্দ ස්වාමීන් කියනවා දඟලනකොට දඟ වැටෙනවා. දඟ වැටෙනවා කියන එක මම දන්නේ දන්නවද කියලා. දඟලිල්ල නතර වෙනකොට දඟ වැටිල්ල නැති වෙලා යනවා. එතකොට බොහොම සපයි වැඩි. ඒකයි මේ පොඩි උන් කිසිම කරදරයක් නැතුව ජොලියේ ඉන්නේ. ඔන්න භාවනා නිසාවත් උන් බුදුහාමුදුරන්ගේ පැටවු නිසාවත් නෙවෙයි. උන් චේතනාමය. බලන ඕන කෙනෙකුට වෙන සාන්ති ජීවත් වෙන්න කියන. බලන ඕන කෙනෙකුට තමන්ගේ තියෙන චේතනාව මේ කලබල ගතියක් නැති වෙනවා. ඒ නිසා අපි යන්න හදන ආයසරයක් අර ළමා වයසට මේ නොදන්න නොදරු වයසට යන්න හදනවා කියන එක නෙවෙයි. මේ වෙන දෙයට වෙන්න ඇරලා මේ වෙන්න අරින්නේ සද්ධාවක පිහිටලා සීලයක පිහිටලා සතියක පිහිටවලා ඒ වෙනතු මේ වල්බూరు නිදහසක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සද්ධාවක පිහිටවල, සීලක පිහිටවල, සතියක පිහිටවල යන්නල්. ඒකයි මං කිව්වේ මේ මට්ටම අඳුනලා දෙනවයි කියන එක අමාරුම කෙනා තමයි බෞද්ධයා. අය ඕනම කෙනෙකුට මේක තේරෙනවා. බෞද්ධයන්ට නම් මොන තාලෙන්වත් කැරි ගහනකම් ගලේ ගැහුවා. තේරෙන්නේ නැහැ. තටමනවාමයි වැඩි. කොයි වෙලාවෙත් අන්න මේ වරදි වචනේ මේ පිංකම් කියන වචන. මුළු සිංහල බුද්ධ ආගමටම තියෙන වචනයක් වැරදිච්ච එක මේ පිංකම්. කරන්න කරන්න ඉඳගත්තරවත් ඉන්න බෑ. ළඟ ඉන්න මිනිහට ඉඳ ගන්නත් බෑ එහෙම කෙනෙක් ඉන්නකොට. ඒත් ඔළුව අවුල් වෙනවා. ඒක නිසා කරගන්න කෙනෙකුට කරගන්න දෙන්න. මම යට නටන්න දෙන්න. පුළුවන් වෙච්ච වෙලාවේ ශ්‍රද්ධාවත් සීලයත් සතියක් තියෙන බවට වග බලාගෙන මේකට යන්න හරි. එතකොට චිත්තපස්සද්දි කායපස්සද්දි කියන වචන දාන්න පුළුවන්. එකම දෙයයි කියන්නේ ප්‍රයත්න අතහැරිලා. ප්‍රයෝග අතහැරිලා. චේතන අතහැරිලා. සංස්කාර අතහැරිලා. උතුම් සුන්දර ගතියක් එකට දෙන වචන තමයි අහිංසක කියන එක. අහිංසක හිත හැම වෙලාවෙම ඉන්නේ ඒ පැරඩයිස් එකේ තමයි නැත්තම් පාරාදීසයේ තමයි තටමන තටමඬ දැන් අද පේනවනේ ලෝකේ තටමඬ තටමඬ කොච්චර අසහනකටද පත් වෙලා තියෙන්නේ කියලා. වැඩි වැඩියෙන් නගරන අය වැඩි වැඩියෙන් කොහෙද යන්නේ කියලා. ඉතින් මේක සනාතන නීතියක්. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තරේ දෙන්න තියෙන්නේ කාය සංචේතන කාය පසද්දි චිත්ත පසද්දි නෙමෙයි. තටමන එක ප්‍රයත්න කරන එක අන්නර ආරක්ෂක තුන යටතේ ඉබේ වෙන්න දීම නිසා ලැබිච්ච ආනිසංසයක් කියලා තමයි මට කියන්නේ. අවසන් සම්මාසීලා ප්‍රශ්නය. ගම් සම්මාස නාම සම්මන් භාවනාව කරන යෝගාචරී අල්මෝ සාමාන්‍ය ගමනින් විකාරතා අවබෝධයක් කරගන්න. අනුව අය නිර්චුව දැන් දැන් ඉදිරියට බැඳ ආ මෙතන හිතේ යන්නේ සම්පක විශ්ින් ස්මරණේනාවක් බලා සිට සම්ප්‍රාරම්භ වම් දකුණේ සිමී කරමින් දෙපා පුරාකාරී පිටිවිලෝ කරමින් ඉනල් දහයන් තුලම පමණ සම්ප්‍රිය විරාස්ථාවේ හිසි පතන්ට හිවිලීමක් ශරීරයේ පුරාවටම දිව යනවා දෙන්නේ විදුලිය පින් බැරි කිහිප සැලක් ඒ සිටුයි. ඒ අනුග පවදාන ලෙස සිටින විපාක ක්‍රියාකාරීත්වයේ ලෙස සිටින සත්‍යතේ සම්මර අවස්ථාවක ඇති බැලුම් උඩ දෙවියේ දකුණු පස නාසිරු අසල නිකරන අසල අත්වල කුඩා සතුන් අන්‍ය වාසී දෙන්නේ අපි මූල පිස ගවන්නට සිටුයි. එහි දෙපාවල යටිපත් වලට සිපෙන මොකදී සම්මයේ යෙළුනේ. ප්‍රේම සිත් විනි සිදුවි පාසක පැමිණි. නැවත යටිපත් වලට අරමුණ දෙමින් සම්මයේ යෙළුනේවි. ඔසන ඔසනවා යවනවා කවදවා ලෙස මෙහි කරමින් දෙපාවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනවා. ආදී එසදීදී ඔසවා එසදී කරමින් මුල අවස්ථාවේ විශේෂ පොළවෙන් විරුද්ධ පොළවෙන් එසදී ඇඟි ආසන්න ප්‍රදේශයේ පොළව පොළවෙන් බාහිර එසින අවස්ථාවේ යටිපතුලේ ඇඟිලි ආසන්නක දිශි විකාශයතු මුතු මුළු කමක් එන්නේ. ආදී ඉන්ද්‍රිය විනේ විචාරවා යවනවා යන්නේ නිහිතේ. නියමස්ථානයේ ශරීරයේ විරුද්ධ පැත්තට බලනවා එන්නේ. එසේන ආදී බල ශරීරයෙන් එනවා. කොටයක් උසනවා ලෙස දැනෙනවා. ආදී පොළොමත් කැදීමේදී කවදා ලෙස මෙහි පැන. පළමුව විදුල අතිකරන විදුල එසෙන සුදු මොළොක් බවක් ඇතින අතර ඔල්වේ සිතන හා දරවම විදුල එසෙන දෙන එම ගැනීම මම දක්න දක්න දෙකට සාධිය. දක්න අස නැති වේදනාවක් දෙනවා. මේක දකුණිස්සේ විද්‍යාවක් දෙන්නේ සත්පන්තර කාලය තුල සම්පූර්ණ සතිමත් කාලය තුලදීම ශරීරේ පුරා පිළිවෙටි යාත්‍රාසී කීපවතාවක් දෙන්නේ මුලදී සමහර අවස්ථාවල සතුන් අන්‍යන වාසී දෙන්නේ ඇයකට ආසන්න කාලයක් සතුනෙහි ඒ ඒ යුමෙහි ප්‍රාසාවාසී මේ වාක්‍යම් සම්බන්ධ ප්‍රවාසිකය අදහස උපදේශ ලබා දෙමින් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ දීමුනි බව පතමි. මේ යෝගාවච ප්‍රාර්ථනා කවදාකවත් ඊයේ ඉවසේ උදේවාගේ සම්ප්‍රදායන කිව්වොත් උන්ගේ තුනක් මම ඉස්සලා අවශ්‍ය වූ නැත්නම් විස්තර කරපෙකට මේක කිසිම විරුද්ධකයක් නැහැ ඒකටම සාධකයක් වශයෙන් තියෙන්නේ සක්මන් පටන් ගන්නකොට අර වගේ වම දකුණු වශයෙන් කරන්ඩ හොඳට සතිය වැඩෙනකන් කයත් එක්ක යාළු වෙන්න ඊට පස්සේ කය Tamanට ඉඟි කරાવી දැන් උඹ ඕනේ නෑ මට මට යන්න පුළුවන් කියලා ඒ ඉඟි කරන ගතිය තමයි කූවියෝ නලියනා වගේ අර එහෙමෙන් නලියනවා අර එහෙන් රත් වෙනවා මේ සීතල වෙනවා මේ পায় බලන්නේ අනිත්යෙන් පේන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවට මෙනෙහි කිරීම නතර කරලා gediya වශයෙන්ම සක්මන් කරන්න යන්න, පය විතරක් බලන්න යන්න එපා. ඔක්කොම ගන්න. එතකොට දන්නේ මම ඉඳගෙන නැහැ කියන එක විතරයි. හිටගෙන නැහැ, නිදාගෙන නැහැ. මේකට අමතරව මම එකක් මේ විස්තර අහගෙන ඉන්නකොට මගේ හිතට ආවා යම් වෙලාවක හිතුණොත් යෝගාවචරය ඒකට දැන් මං කරන දෙයක් නැහැ නේ භාවනාවක් නැහැ නේ පිනක් නැහැ නේ මේක හරිද වැරදිද සමතද විපස්සනාද කියලා ඔය ඔය හරියට වැඩි යනකොට මායя ඇවිල්ලා নানা ප්‍රකාර දේවල් ඔලුවට දාන. අපි වට සැක කියලා කියනවා. අනතුරුදායක අවස්ථාවල් කියලා කියනවා. අනිශ්චිතතාව කියලා කියනවා. ඒක ඕන කෙනෙකුට එනවා. මොකද මායя කියන්නේ විලිලජ්ජ නැති මිනිහෙක්. එහෙමනම් විතරක් කියන්නේ සැකයක් ආවොත් විතරක් අයට හිත තියලා බලන්න මට වම දකුණු වැටෙනවා කියලා. නැත්නම් gediya pitima යන්නයි. ඉතින් ගෙඩිය පිටිම යන්න හදනවා කියන එක තේරෙන්නේ නැද්ද මන් දන්නේ මොකද මේ කොළඹ හතින්ද වැඩේට යන්න හදන්නේ ඒකෙත් ගිහිල්ලා මේ වම මේ දකුණ මේ මුල මේ මැද මේ අග කිව්වොත් ඒ කවදාකවත් භාවනාවට වැඩෙන්න හම් වෙන්නේ නැහැ ඒක නිසා භාවනා කරන අතරවාරදී වරින් වර සැක આવොත් අපිට ආස්වාද ප්‍රසවාස කරලා බලන්න ආස්වාද ප්‍රසහිත දාලා බලන්න පරියන්කේ සක්මනේදී නම් මේ වම මේ දකුණ කියලා දකින්න පුළුවන් බයිනේ. ඒකෝට තමයි තීරේ නෑ. පිටපොට ගිහිල්ලා නෑ. එහෙම නෑනේ. දැන් කය සංඥා දෙනවනේ. අර මේ නලියනවා. කම්පන චංචල උණුසුම් සිසිල්කති පේනවා. සක්මනක් කෙරෙනවා. අන්නේ වෙලාවට මේකට gediye pitimmi යන්නයි. ඒක නිසා අවසානයේදී මේක එක තැනකදී ලියවිලක් තියෙනවා. එහෙම බලනකොට වම් පායේ තියෙනකොට අත්දැකීමයි දකුණු පායේ තියෙනකොට අත්දැකීමයි වෙනසක් නැහැ. හැබැයි හොඳට දන්නවා තමයි හිතගෙන ඉන්නේ කියලා. ඇවිදින බව දන්නවා. පීවර මාරු කරන බව දන්නවා. ඉඳගෙන බව දන්නවා. මොකද තට්ටන් නෙවෙයි හැප්පිලා තියෙන කකුල් දෙක බව දන්නවා. පතුල් බව දන්නවා. නිදාගෙන කියලා දන්නවා. මොකද කඳම බිම නැහැ. මේ බොහොම සරල උපමාන. එතකොට මේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල කෝබිදුවනවා පතුලේ හුස්ම ගන්නවා හෘද වස්තු ගැහෙනවා ඔක්කොම තියෙනවා ඔක්කොම එක මල්ලේ දාලා gediye pitima දැනගන්න මම ඉඳගෙන නෙවෙයි සක්මන් කරනවා කියලා. හරීම ලේසි භාවනාව එතකොට. ඉතින් මෙතෙන්ට යන්න දෙන්නේ නැතුව තාම ඇඟිලි ගහන්න කියොත් කවදාකවත් අර කින චිත්තපස්සද්ධියක්, කායපස්සද්ධියක්, භාවනාවේ ස්වයං වර්ධනයක්, සමබර භාවයක් gediye pitima අධ්‍යක්ම කවදාකවත් එන්නේ. ඒකට කියන්නේ පැහි වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා. කීකරු වුණාට පස්සේ තැඟිලි ගන්නවා. අද මේක එක පොඩි තවත් ප්‍රශ්නයක් තියෙනවා. සැකේ ඉන්නවා නම් මෙනෙහි කරන්න කියන එකට අමතරව අපි කර්මත් ගෙවෙන්න eBay තකතිරුකම් මෙච්චර ලස්සනට වැඩි තීදි තැඟිලි ගන්න. ඒව මං කියන්නේ කර්ම ගෙවෙන වෙලාවල්. ඒ ගෙවුනට පස්සේ ඔන්න මං කියන්නේ ඇහෙ. කර්ම ගෙවෙනකන් ඔය මොනවා කිව්වත් ඇහෙන්නේ නැහැ. එල්ලම එල්ලම මෙනෙහි කරනවා. එලෙවෙලම මෙනෙහි කරනවා. ඒක නිසා මේ බැඳලා ගහන්නත් එපයි කියනවා ගහලා බඳින්නත් එපයි කියනවා ගහනවනම් ගහපන් බඳිනවනම් බඳපන්. ඉවරයි. ඒ අසාධාරණයි. මේ කීකරු වෙලා බැඳුනට පස්සේ තවත් ගහන්න හදනවා. නිසා මෙනෙහි කිරීම කරන්න ඕනේ අකීකරු හිතට. කීකරු හිතට මෙනෙහි කිරීම ඕනේ යාර කියන්නේ දැන් අපිට මෙනෙහි කරන්න තු වැඩි කරන්න පුළුවන් නෑ හොඳයි කරන්නේ. ඉතින් ඒකට මගේ වචෙන් තමයි gediya pitima සක්මන් කරන්න දෙන එක. මේක බලන්න පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් දීපුවාම ඒ දරුවට මුළු ලෝකෙම අමතක වෙලා අර සෙල්ලම් බඩුවත් එක්ක ඉන්න වෙලාවේ උට කණ්ඩෝණෙත් නැහැ බොණ්ඩෝණෙත් නැහැ පරණ සෙල්ලම් බඩුත් එපා අම්මා තාත්තත් එපා ඒක ඉන්නවනේ අන්නේ වගේ සක්මන සෙල්ලම් බඩුවක් කරගන්න. ඒල ගිඩිය පිටින්ම සක්මන් වෙන්න අරින්න. ඒක මේ එළියවිලා තියෙනවා. නමුත් ඒ තියේදී මෙනේ කිරීම කරලා තියෙනවා වැඩි කියන එක මට හිතෙනවා. විශේෂම අගට. එචා මුලින් මෙනෙහි කරන්න සද්ධාවෙන් සීලෙන් යුක්තව සතිය ඇති කරගන්න. ඊට පස්සේ සතියට වැඩි පාඩක. මේ අදාහපු ප්‍රශ්න හතරටම වගේ ඒක ටිකක් අදාළයි. නමුත් මේ ප්‍රශ්න හතරම නැත්නම් පහයි ඔක්කොම ගිය පාර අහපුවෙච්ච ප්‍රශ්නත් එක්ක බලනකොට හොඳයි. ජීවිතනිකන් හරියට මම කතා කරනකොට පේන්නේ මේ ප්‍රශ්න දීපු එක්කනට කොනහඬ හදනවා, පිහින් අනින්න හදනවා කියලා නෑ. මම කතා කරන්නේ මුළු සභාවටම. කියපු ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ විනාඩි 40ක් පමණ සක්මන් භාවනාවෙන් පසු ආයන් භාවනාවට පාඩම් පසු විනාඩි 10ක පමණ පසු සිත තොලින් එන් අපර ඉන්පස් ආශ්වාස ප්‍රශ්වාස ඉස්වාසී චිත්‍ර වේලාවකට පසු දෙන්න එක්තරකට ඉදිරියට නැගෙන්නට ප්‍රවේශ කරන්නට කිය. මේ භාවනාවට අපහසු බැරි. දෙන්න විපස්සක අපවා යම් දැනීමක් ලබාගෙන නැවත මොන කර්මස් විපස්සක නවා යම් දැනීමක් ලබාගෙන නැවත මොන කර්මස් කන්නේ විසවරස් කියනවා. වැරද්ද දෙන්න ඇරෙන්නා දෙන්නට කියනවා. ඉන්පසු පිළිගෙන බැලීම නොසලකා කර අපහසුයෙන් මුතු විස්කම් බලා සිටී. ටික වේලාවකින් සියල්ල අමතක බින්ද යායෙන් පිය. ඔබ වහන්සේ මුකර සිතා කරන පරිදි මූල කර්මස්ථානයේ විස්කම් බලා සිටින උත්සාහ කරනද මෙම බින්ද යන ස්වභාවය ආයන්තියේ නිතර අත්දැකීම් අතරයි. එවිට මුල කර්මස්ථානයේ තරම් පැහැදිලි ප්‍රේක්ෂණය කරන ඔබ වහන්සේට නිරු නිරෝගී දීර්ඝායුෂා මේකෙනත් මම කැමති සභාවට සාකච්ඡාට සම්බන්ධ වෙනවා නම් නිින්ද ගිය වෙලාවල් වල නිින්ද යනවා වගේ තියෙන වෙලාවල් වල මූල කර්මත්තානේ ඇතිවීම නැතිවීම පිළිබඳ අපිට විනිශ්චය කරන්න තොරතුරු මදි නමුත් යම් වෙලාවක මේ නිින්දේ එහෙම නැත්නම් මේ හිත හැංගී ගන්න නොදැන්න වෙලාවෙන් අවදි වුණාට පස්සේ කොච්චරක් මූල කර්මත්තාන්ට සමීස්පස්තද නැත්නම් පහසුවේ මූල කර්මත්තාන්ට ගන්න පුළුවන්ද කියන සාක්කිය සභාගත කරන්න කැමති නම් මම හිතනවා හොඳයි කියලා සාකච්ඡාව. කැමැතිද මේ ප්‍රශ්න ලියපු ඉදිරිපත් වෙච්ච කෙනා අපිට කට උත්තරයක් දෙන්නේ? දැන් මම නැවත ප්‍රශ්නේ මතක් කරනවා සභාවටත් මේ ප්‍රශ්න අයිතිකරුටත් මතක් වෙන්න. මේක තුම්පලක විතර සඳහන් කළා තිබුණා කියන පරිදි හෝ පුරුදු පරිදි නිතර නිතර හිත අරමුණේ තියාගෙන ඉන්න බැරි මට්ටමට හැංගී ගන්නව නැත්නම් නිින්ද යනව නැත්නම් නොදැනී යනවයි කියලා. ඒක පිළිබඳව ටිකක් හිත කරදර ගත්ත ගතියක් පේන්න තියෙනවා. මම අවධානය වෙන පැත්තකට යොමු කරනවා. අන්න එහෙම නොදැනී ගිය වෙලාවක හිත ලීන වෙච්ච වෙලාවක නිින්ද ගියයි කියලා කියන වෙලාවක ඉඳලා අවදි වෙනාට පස්සේ කොතෙක් තුලට හිත කීකරුද කොච්චරක් තුලට ඒක සම්මූල කර්මස්ථානට ගන්න පුළුවන් හැකියාව තියනවද කියන එකයි ප්‍රශ්න. ඒක තමයි අපි මුළු සංසාරෙම මෙතෙක් කුපේලා තියෙන කුසලතාවය. අපි ආශරණ වෙලා වැටෙන්නේ ക്ഷേම භූමියකට. නොදන්න තැනකද අවදි වෙන්නේ මූල කර්මස්ථාන. ඒක නිසා අපි මූල කර්මස්ථාන ආරක්ෂක ස්ථානයක් ക്ഷേම භූමියක් බුදුජානකනේ අශෝකම් විරජං ඛේමං. ඒක පාට අපි ගසලා දාන්න නොදන්න තැන. හැබැයි ආය අවදි වෙන්නේ ශෝක නැති තැනකට. රජස් නැති තැනකට, ക്ഷേමයකට. ඉතින් අපි යෝගාවචරයක් නම් එයා කියන්නේ මගේ හිත කොහෙ නන්නත්තර උනත් නොදැනී ගියත් ලීන භාවයටපත් උනත් අරමුණ අල්ල ගන්න බරට අවදි වෙච්ච ගමන් මට මූල කර්මස්තන්ට යන්න පුළුවන් කියන සතුට විතරයි තියෙන්නේ. යෝගාවචරයේ නොවේ න අනේ මගේ හිත පිට ගියා යෙතන අතන දන්නෙත් නැහැ නිින්දත් දන්නෙත් නැහැ කියලා අර ගියේ ගැන පශ්චාත්තාප වෙනවා. ආවට පස්සේ ආරක්ෂක භූමියට ආව කියන එක අමතක කරනවා. මම ඒ චෝදනා කරන්න ඕන නිසා ඒකට උත්තරේ ගත්තේ. දැන් මොකද්ද තේරුම් ගත්තේ? ආයේ එනකොට වෙන්නේ ඉතින් මුලින්ම පහින් කිසිම ආ ඊට පස්සේ ආය කොලේක ලියලා අපිට දෙන්නත් ඕනේ. ඒකෝ තමයි මේ කට්ටියට ඇහැරෙන්නේ නැත්නම් දැන් එකට එකයින වෙලාව නිින්ද යන වෙලාව. ඒකට ඒක ඒක උනාට පස්සේ ඒක කිව්වට ප්‍රශ්නයක් නැහැ. මට මේ මේ භාවනා කරනවා අරමුණ නැති වෙනවා. කය නැති වෙනවා. නිින්ද ගියා දන්නෙත් නැහැ. බෙල්ල පැත්තට වැටෙනවා. මොනවා හරි උණයි කියනවා. ඉතින් අවදි වෙන්නේ අරමුණටද ඒක ආයාසයෙන්ද කෙරෙන්නේ අනායාසයෙන්ද කෙරෙන්නේ කියලා ඕන තරම් කොළ දෙන්නම් මම ලියන්න ඕන තරම් පෑන් දෙන්නම් මම ලියන්න අර ගියයි කියලා චර්චුරු ගානක වළක්වන්නේ කොහොමද කියලා නම් මට තේරෙන්නේ නැහැ. ඒකට ඉතින් අර අත්කිට්ටු ප්‍රාතිකිට්ටු කියනවනම් කන පැලෙන්න ගන්නවා. ඒ මොකද අපිට ඕනේ වැරදි පැත්ත කියන්නේ විතරයි. කවදාකවත් ඒකේ තියෙන හොඳ පැත්ත දකින්න දන්නේ ඒ නිසා ධර්ම කිට්ටුවෙන් යන කෙනෙක් කවුරුත් මං ඇදලා ගන්නවා. අරගෙන එයාට ගහනවා අනික් අයට පේන. ඒ මොකද මේක පෙන්නලා දෙන්න දෙයක් තියෙනවනේ. කට උත්තරේ කියවෙනවා කොහෙ ගියත් නැවත වැටෙන්නේ අරමුණට. නැවත වැටෙන්නේ දන්න තැනකට. එහෙම නැත්නම් කී කරුයි. ඒක තමයි අපි මෙතෙක් උපේලා තියෙන එක. ඒ නිසා අපි එන්නේ ඒ ගතිය වැඩි වෙන්න නම් ඒ ගතිය වශී කර ගන්න නම් ඒ ගතිය සිද්ධි කරන්න මොකද්ද වෙන්න ඕන? නෑ හිත පිට යන්න ඕනේ. හිත නිින්ද යන්න ඕනේ. නැවත නැවතත් නිින්ද යන්න. ඒ පාඩම දෙනකම්ම නිින්ද යන්න. ඉතින් නිින්ද ගියාට මොකද අවදි වෙන්නේ අරමුණට කියන එක දැනගත්ත ගමන් ওই නිින්ද ප්‍රධාන වෙනසක් ඇති වෙනවා. හිත පිට යෑම අවශ්‍යයි භාවනාවට. ඒකට බුදුරජාණන් කියන්නේ අපනිදාය භාවනාව. එල්ලයක් නැහැ ආතපත නැති භාවනාවක් කරනවා ඊට පස්සේ ආයේ පණිදාය භාවනා එල්ලයක් තියෙනවා දන්න තැනට එනවා ඔය දෙක අතර හරියට කියනවා නම් දෙක අතර වෙනසක් නොදකින මට්ටමට යනකම් භාවනාව යන්න ඕනේ නිසා හිත කොච්චර දුර පිට යන්න ඕන ප්‍රශ්නයක් නැහැ යන වෙන වෙලාව බලන්න ආපහු එන්නේ ආරක්ෂක ස්ථානයකටද මූල කර්මත්තානටද නැත්නම් මූල කර්මත්තාන ගන්න ඕනේ බව Taman දන්නවා ඒක ඉතින් කවුරු කියලා කිව්ව එකක් නෙවෙයිනේ භාවනා කරලා ගත්තා. අන්න ඒක ඔප්නම් වන්න. ඒක තෙද ගන්නවන්න. ඒක නැවත නැවත වෙන්න අරින්න. එතකොට යා නිින්ද බලන්නේ මට මේක නැවත පරිශීණය කරලා බලන්න තියෙන අවස්ථාවක් විදිහට. පිට පිට යන්නේ බලන්න. එතකොට නිින්ද තවදුරට හුණියමක් නෙවෙයි. හැබැයි මේ හුණියමක් නෙවෙයි, කරදරයක් නෙවෙයි අවස්ථාවක් කරගන්න. අන්න ඒ ආකල්පය, ඒ ලෑස්තියට නිින්ද හරි බයයි. ඒ ඒ සූදානම් වෙලා යන්නේකට නිින්ද බයයි. ඉතින් මේ කමඨාන් සුද්ධ කරලා අපි ඒක ඒ යෝගාවචරයේ හිතට ඉස්මතු කරලා දෙන්න හදන්නේ. මේ වෙලාවේදී පිට යනවා කියලා පශ්චාත්තාප වෙන්න එපා. පිට ගියාට පස්සේ එන්නේ අරමුණට බව දැනගන්න මම ඊගාව දවසේ භාවනා කරනකොට නිින්ද යන්න ඔන්න මෙන්න වෙනකොට ගන්නවා. ඔන්න මට අවස්ථාවක් තියෙනවා දැන් මේක ඇත්තද කියලා බලන්න. ආන්නේ වෙලාවේ නිින්ද යන්නේ නැහැ. අරමුණු දෙවි කියලා බලන්න මුලක බලන්න තරම් ඔය 100 සුපර් මාකට් එක ගතයි. තව ටික කාලෙක එකක් හම්බෙයි. ඔය වෙන පැකට් වෙන වෙන රාක් එක හොයලා තියෙනවා. ඒ රාක්‍ය ළඟ තව රාක්‍යයක් තියෙනවා. ඔක් කරගෙන කරගෙන යනකොට ඒක රාක්‍ය හම්බ වෙනවා. එතකොට ඒ 100ත් හම්බ වෙනවා. ඒකට 100 ඒ 100 ගන්න 100 වෙනකන් ඉන්න ඕනේ නැහැ. කරුණ වයසීදීම කරගත්තා. ඒක ඕකමයි ක්‍රමය. වැටෙනවා ආපහු ගන්නවා. වැටුණා කියලා කනගාටු වෙන්නේ ආපහු ගන්න පුළුවන් ගැන සතුටු වෙලා. කරන්න කරන්න අපි අනේ භාවනාව අමුතුම භාවනාවක් එදාට කෙරේ. මේ අපි කරදරේ එන්න කියනවා. නිදිමත වරෙන් කියනවා. නොදැනීම වරෙන් කියනවා. නන්නත්තර වයන් කියනවා බලන්න මේ බුදුහාමුදුරු කියපේක ඇත්තද කියලා බලන්න. එතකොට ඒක අපිට අමුද්‍රව්‍යයක් වෙනවා අපේ පරිශ්‍රයට. ඒක ඒ විදිහේ දෘෂ්ටි කෝණකින් බලනකොට නින්ද යෑම නතර වෙනවා. ඒ නිසා මේ අද්දර ඉන්නේ අන්නේ යහ කල්පනාව යහ සංකල්ප තියාගෙන මේ පැමිණෙන කරදරයට වඩා අවදිමත් වෙන්න කරදරේ කියන්නේ මේ කරදරෙන් ගැලවෙලා එන තැන බලන්න. අසරි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මේ මම මේ භාවනා වැඩමුළුවේ ආජීව අටවක ශ්‍රීලේ සමාදන් සහභාගී වීමට අවසර ඇත. එන්නෝ උපසත අෂ්ටාංග ශීලය සමාදන් වීම අනිවාර්යද? කරුණාවෙන් ප්‍රතිසහාරණය මම කැමති ඒක සම්බන්ධයෙන් මේ භාවනා මධ්‍යස්ථානයේ අදහස් විමසන එකට ඒ නිසන් වලට එනවනම් අපි නේවාසික භාවනා වැඩමුළුවට අපි තත්ත්වගත කරලා තියෙන පොසුතට්ටාංග සීලේ සමාදන් වෙනා විතරයි කයි ගන්නෑ කියලා. ඒ දෛනික භාවනාව වලට එනකොට මේක නේවාසිකව ඉන්න කෙනෙක්ද මේ අහන්නේ නැති කියන එක මම දන්නේ නැති නිසා මම ඉල්ලා හිටිනවා. අපේ විදුර මහත්යාරී, රෙජි මහත්යාරී හම්බෙලා මේක සාකච්ඡා කරන්නේ මෙහි සංවිධානයට ඒක බලපාන. මෙහි රිට්ටිට් ඕගනයිස් එක තීන්දුව කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ තීන්දුව කරන්නේත් නැහැ, ජාතින් වශයෙන් තීන්දුව කරන්නේත් නැහැ, ආගම් වශයෙන් තීන්දුව කරන්නේත් නැහැ. සංවිධානයත් එක පොඩ්ඩක් කතා කරලා බලන්න. පස්සේ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක සිත පිටුවයි සුසුම් වැල් සුසුම් වැල්කෙන් සීපි ප්‍රවේණියන අවස්ථාවේ ආශ්වාස ප්‍රශ්වාසයේ ගැටිය සීපේ මුල් අරමුණ වෙනස් කරමින් ඉබේම සිටි ආකාරයට කයිස් කරයි සිත පිළිදෙවමින් භාවනාවේ යෙදී මොහොතේ නැවත සියුම් ලෙස ආශ්වාස ප්‍රශ්වාසය වෙයි නැවත අරමුණ මුල් අවස්ථාවයට ගෙන ඉනි පැයක් පමණ කාල ආනාපාන සතියේදී දරු ස්වාමීන් වහන්සේ මේ අරමුණු විනාශ කිරීම නිවැරදිව පහදා දෙන්න උපවාසයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ අවසාන ප්‍රශ්න නගන වාක්‍යයේ තියෙනවා මේ අරමුණු වෙනස් කිරීම කියලා. මම කැමැති ඒ යෝගාවචරය වෙනස් කිරීමක්ද වෙනස් වීමක්ද කියන එක. Taman කරන දෙයක්ද මේක? නැත්නම් Tamanට සිද්ධ වෙන දෙයක්ද කියන එක මතයි උත්තර දෙන්න වෙන්නේ. ඒ නිසා මේ විදිහට ආනාපානෙ ගිවිල ගියාට පස්සේ තත්වයයි නැවත මතුනට පස්සේ ආනාපානෙ අනේකයි Taman කරන දෙයක්ද උපදින ආස්වාද ප්‍රස්වාසයේ මනරණක් කියන හිමීමක් දැනීමක් ඇතිවෙනවා. ඒ අවස්ථාවේ මට අරමුණ මෙහි කරන ආස්වාස්වාසයේ මුදෙන නිසා මම ඉඳගෙන ඉන්න ඉතාලෝක අරමුණේ වෙනවා. ඒක පොඩි කරන්නේ වෙලාවක් නේද? සියොන්ස් දැන් ආස්වාද ප්‍රස්වාසයේ දැනෙනවා. ඉන්දියාවට මගේ මගේ නැවත ආසස් ප්‍රසවාසයේ ප්‍රශ්නකට හොඳට තියෙනවා මේ කියනකොට ඒක තවත් අහුරු වෙනවා ඉතින් ආනාපානය ගෙවුනට පස්සේ ආනාපානය ආරම්භ කරන්න බෑනේ. ඒක නිසා මට මං කීතානීටියොත් ඉතින් දිගට ආනාපාන තියෙන්න ඕන අරමුණ දිගටම තියෙන්න ඕන කියලා කවවදාවත් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානය ගෙවුනට පස්සේ විතරක් මට මෙන්න මේම සීමිත තත්ත්වයකට සැකනම් විතරක් කයට හිත දාන්න. එහෙම නැත්නම් දැන් භාවනාව යණ්ඩයි හදන්නේ අත දැම්මේ නැතුවර කමක් නැහැ. ඊපස්සේ ආනාපානිය ආවට පස්සේ ආනාපානෙ බැලුවත් නොබැලුවත් නැත්නම් ඒකට එල්ල කරත් නොකරත් මානසිකාරයේ යෙදුවත් නැතත් බය වෙන දෙයක් නැහැ. සැකනම් විතරක් මම තුන්වෙනි වතාවට කියන සැකනම් විතරක් ආනාපානෙ බලන්න. මම මේ ආපහු ඉන්නේ මේ හීනෙකද නැද්ද ඇත්තද පුරුදු කියලා බලන්න. නැත්නම් ওই වෙලාවේදී යන්න දෙන්න පුළුවන්. මොකද මේ අරමුණ ගෙවන් කිරීම හරහා තමයි මේ නිරුද්ධ වීම, ක්ෂය වීම, බය වීම, භංගය කියන එක පෙන්වනවා. මෙතෙන්දී අපි හිත කලබල වෙනවා. කලබල වුණාට පස්සේ අර කොරස් කටේ තත දාගන්න බැරුව දඟලනවා. ඒ දඟලනකොට මොන අරමුණක් හරි අල්ලන්නේ ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහ හැරි එල්ලෙනවා. ඒක වළක්වන්න බෑ ජීවිත ආසාවේ හැටි. කායත තියෙන ආසාවේ හැටි. මුදුවට භාවනා කරුවෙක් කනා වෙනවා මෙතනදී අසර වෙන්නේ මම යන්නේ මම යට පොහොර දාන එකද මම කරන්නේ. මම යට ආහාර දෙන එකද කරන්නේ නැත්නම් ඌ අසරණ වෙන හැටි බලාගෙන ඉන්න ඕනේ. කිසිම අරමුණක් නොදී. ඒක ලේසි නෑ. ඒක මම ඉල්ලනවා ටිකක් අසාධාරණ නැති. අන්න ඒ වැඩේ තමයි යෝගාවචරයට ලෑස්තිලා යන්න ඕනේ මේ බුදුහාමුදුරෝ සත්‍ය නිසා මම අසරණ වෙනවා. මට පදනමක් නැති වෙනවා. විඥාණය අපත්‍ත්‍ිත බවටපත් වෙනවා. ප්‍රතිශාවක් නැතුනට යා වට පිට හොයනවා මොකක් හරි අල්ලන්න. ඉතින් අපිත් කරන්නේ ස්ටේජ් එකක් ගහලා දෙනවා. එතකොට මම ආය නැගිටිනවා. ඒ නිසා ගිහිල්ලා ගිහිල්ලා දවසක තේරෙයි මෙන්න මෙතනදී එයා හොයාගන්න එකට කමන්නේ. හැබැයි මේ පයින් රිල උන්ට ඉනිමම් බදින්න එපා. එහෙම යන්න ඒක ලීසි නෑ. ඒක මොකද බුදුරජාණන් වහන්සේ මෙතනදී අත හොද ගන්නවා. මට මේක කරන්න බෑ. උඹව දැනගෙන හිටපන් එතෙන්දී. භාවනා මෙතෙන්ද ගෙනියනවා නම් හරි. ඒක නම් මට උපදෙස් දෙන්න පුළුවන්. අර මෙතෙන්දී තක්කු මොක් වෙලා හයියෙන් හුස්ම ගන්න හදනවා නම් අරව මේව මතු කර කර මතු කර පෙන්වන්න හදනවා. එතකොට වෙන්නේ අර මේ පයින් රීලොන්ට ඉනිමම් බැඳ වගේ අසරණ වේගන යන විඥාණයට අපි නැත්නම් අපපතිතිත වෙච්ච විඥාණයට ආය ප්‍රතිෂ්ඨාවක් ලබලා දෙනවා. මේක තමයි මේකට කියන්නේ සංස්කාර ස්කන්ධය කියලා. සංකාරපත්‍ය විඥාන. මේ සංස්කාර නතර කළා තියෙනවා. වෙන දෙයක් වෙන්න ඇරලා හිතාමතා මුකුත් කරන්නේ නැහැ. ඒකෝට කොච්චර දක්ෂද කියනවනම් මම නෙමෙයි බුදුහාමුදුරුවෝ දක්ෂද කියනවනම් ආනාපානෙත් ගෙවෙනවා. ඊට පස්සේ ආය සංස්කරණය කරන්න ඇති බලන්න අපේ හිත. ඒක නැත්තම් මේක හොයලාද? නැත්තම් ඒක මේක හොයලා දෙන එක ප්‍රශ්නක්ද නැද්ද කියලා හිත සැක කරනවා. මේ සීරම සංස්කාර. ඉතින් එතකොට මතක තියන්න මේ සංස්කාර දෙවන්නේගේ බලපෑමෙන් එන එකක් නෙවෙයි සුෂ්ණාව සහ විද්‍යාවගේ බලපෑමෙන් එන. එතිති විද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර කලබල වුණාට විඥාණයට බදනව නැති වුණාට පයින් රිරුන්ට ඉනිමම් බඳින්න එපා. කොහොම යන්නද? මොකුත් වෙන්නේ නැහැ. වෙනව නම් ඉතින් මැරණ එකනේ. එහෙම නැත්නම් ඉතින් පිස්සු ඇති. ඒ නිසා මෙතෙන්ද ගෙනියන එක භාවනා ප්‍රතිපදාව. මෙතනදී ආය අවුල් කරගන්න එක අපේ අවිද්‍යාව සහ තෘෂ්ණාවගේ වැඩ. ඒක ක්‍රියාත්මක වෙන්නේ සංස්කාරාර. සංස්කාරාර කියන්නේ සකස් කරන්න හිතෙනවා. මේකට අත උදව් දෙන්න හිතෙනවා. ඉතින් කරුණාවෙන් කියලා හිතන්න පුළුවන් මෛත්‍රියෙන් කියලා හිතන්න පුළුවන් නමුත් සේරම මාරපාක්ෂිකයි කරන්න තියෙන මෙච්චර යනකම් අපපතිත්ිත භාවයටපත් කරගත්ත විඥාණය එනත අනිදස්සන මට්ටමටපත් කරගත්ත විඥානයේ දේශ එහෙම බලන ඉන්නවනම් පොහොර නොදී ආහාර නොදී ඒක මේ ජෙන්සි සඳහන් කරන මේ ස්කන්ධ පහම සනිදාන නිදාන සහිතව හැටගන්නේ ආහාර සහිතව හැටගන්නේ මේ ආහාර දීපු වැරද්දට තමයි අපිට සංසාර දුක් ලැබෙන්නේ. ආහාර සපේන වැරද්දට තමයි අපිට මේ සංසාර දුක ලැබෙන්නේ. ඒක නිසා ආහාර නොදෙන්න වග බලාගෙන යන්න රූප දෙන්න එපා යාට. වේදනා දෙන්න එපා. සංඥා වශයෙන් අඳුර ගන්න හෝ නැවත සංඥානු අඳුර ගැනීමට හෝ අඳුරගෙන සත්‍ය සංඥාත වීම කරන්න එපා. සංස්කරණය කරන්න එපා. අරක මේක දෙන්න තියෙන. එතකොට විඥාණය මහා පොඩි පොඩි හොරු ටික සේරම අල්ලනකොට මහා හොරා කොටු වෙනවනේ. ඒකනේ ඔය රහස් සංවිධාන වල කරන්නේ. වටේ ඉන්න හොරු ටික ඔක්කොම අල්ල ගන්නකොට මහවරා කොටු වෙනවා. ඒ වෙලාවට තමයි අපි මේ පොලිසිය ඊටාත්ම සංවේදී වෙන්න ඕනේ කලබල වෙන්න නරකයි. මහවරා සාමාන්‍ය හොරකම් කරන එක නෙවෙයි. උලක ඉත්තලාල තමයි හොරකම් කරන්නේ. ඉත්තු ටික ඔක්කොම වුණාට පස්සේ ඔපිනියන් එක දීලා තියෙන්නේ මහවරා. මහවරා කොටු වෙන්නේ මෙලාවක් වෙනවා. ඒක මේ කලින් කියපු ප්‍රශ්නට සෑහෙන දුරට අදාළයි. ඒ වෙලාවේදී චේතනා පහළ නොකර ප්‍රකල්පනා නොකර ඒක දිහා බලාන ඉන්නවයි කියන එක මේ කයවත් එක තැනක තියාගෙන බැරි කෙනෙකුට කොහොම කරන්නේ මේ කතා කරන්න එපයි කියවට පස්සේ කතා නොකරවත් ඉන්න බැරි කෙනෙකුට හිත කොහොමද කිව්වට පස්සේ නතර වෙන්නේ නිසා බලන්න දවසේ බරුවක් හමාරක් කතා නොකර ඉන්න අදිෂ්ඨානයක් කරගන්න බලන්න ඉඳගෙන වාඩි වෙලා පුළුවන් තරම් නලියනවා නම් දැනගෙන නලියනවා නැත්තම් නලියන්නේ නැතුව ඉන්නේ. ඒක තමයි හිත චේතනා පහල නොකර ඉන්න පොඩ්ඩක් ඇත්තටම පුළුවන් පුහුණුව නැතිකම තියෙන්නේ. ඒක නිසා කාය දේශ බලන එක අත්‍යවශ්‍ය නැහැ. කාය දේශ බැලුවට පස්සේ සියුම් ආනාපාන ත්‍රිගුණට එල්ල කරන්න අවශ්‍ය නැහැ. මානසිකාරය යොදන්න ඕනේ නැහැ. විත්තක්කේ යොදන්න ඕනේ නැහැ. චේතනා කරන්න ඕනේ බලන්න ඉන්න පුළුවන් නම් ඒක හරි මේ හුඟක් වෙලා කරන්න වෙන්නේ එක වතාවයි දෙකයි කරන්න වෙන්නේ කෙරුවට පස්සේ තමයි දර ගන්නවා මේකේ වැඩි ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අපි කොච්චරක් එදිනෙදා අනුන්ට කරගන්න පුළුවන් වැඩ අනුන්ට කරන්න දෙන්නේ නැතුව ඇඟිලි ගැහිම් කරනවා ඕකනම් පවුල් කරනවා කියන්නේ පවුල් කරනවා කියන්නේ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන එක තමයි මහානකම කියලා කියන්නේ උඹලා කන්නේ කාපල්ලා නැත්නම් කහින බලලා මගේ දාන ටික දීලා ඕන දෙයක් කරපන් එච්චරයි ඒක හරි අසාධාරණයි. ඒ මට උඩ උඩ ආසනෙකුත් දීලා තියෙනවා එහෙම. අද බුදුහාමරගේ වැඩේ එච්චරයි. ඔය දඟලලා හම්බ කරගෙන දඟලන කට්ටිය හරිය හම්බ කරන හරියක් හම්බ කරන්නේ චිත්ත පීඩා සහ ආතතිය. දඟලන්නේ නැතුව ඉන්න එක පොඩි එකා. උඩ කියන්නේ වසවත්තියයි කියන්නේ. මොකද අම්මලා තාත්තලා කොච්චර හම්බ කරුවත් ඔක්කොම වශයේ පවත්තනවා. උදේලි ඉන්නවා. පදවත් එළිය දාගෙන කිචි කිචි කිචි ගා ඉනාගෙන ඉන්නවා. කිසිම දෙයක් හම්බ කරන්නේ. අන්නේ ළමා මනසට යන්න මුකුත් නොකර ඉන්න පුළුවන් හැකියාව බලන්න. එතකොට තේරෙයි ඒකේ ඥාන ගතිය, පිළිම ගතිය, පැවිදි ගතිය, උපවිදි ගතිය, ඥානයක් තිබුණා නෑ මොකක්වත් නැහැ. තේරුණාද? අස්සේ සංඝාස, ප්‍රමුණී සංඝාස ආනාපාන සති භාවනාව විදර්ශනාවට අනුන ආකාරය පැහැදිලි කර දෙන්නේ ගෞරවයෙන් මේ වගේ ප්‍රශ්නයක් දැන් නැත්නම් ඉතින් සාකච්ඡාවකදී වැඩකුත් නැහැ. මේ අපි පින් කරනකොට නෑ ඉන්න එක ලැබෙනවාමද නැද්ද? මස්මාලු කෑම හොඳද නරකද? ආනපාන විපස්සනාට හරවන්නේ කොහොමද? ඔයව නැති වෙච්චාම ඉතින් සාකච්ඡාව නිකන් හරියට නිකන් මනමාල නැති මගුල් ගෙදර වගේ. ඉතින් මට කැමති මේ ආනාපාන සතිය දැනට කරන හැටි මේ කෙනාගෙන් අහගන්න. එතකොට මට කියත හැකි මට දන්න දැන් මේ දැනටමත් යන්නේ විපස්සනාවද නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා ඒක නා මං අර ඉස්සල වචන නොකියවනම් තමයි කට උතර දෙන්න ඉඩ තිබුණා. මං ඉතින් අනම්මනම් කියනකොට බණන්සේ බයයි අත උසන්. එහෙම ගණන් ගන්න එපා මගේ හැටි. මේ කැමැතිද මෙතන මේ ආනාපාන සතිය කියන එක Tamanට තේරෙන විදිහට Taman මොකක් කියලාද කරන්නේ කොහොමද වැටෙන්නේ මොකද්ද වෙන්නේ කියලා කිව්වොත් මම කැමැති ඒ හරහා ඒක විපස්සනාට හෝ සමතට හැරවිලාද හරවන්න ඕනද කියලා දැනගන්න. උන් නැත්තම් මං ඉල්ලා හිටිනවා මේ ආනාපාන සති සූත්‍රය කියලා එකට බණ අපි තුම්පලක කියලා තියෙනවා. ඒක හොඳට කියවන්න. කියනකොට මුල් ආනාපාන සති කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනි. තේරුම් ගත්තයි කියලා කියන්නේ දෙවෙනි ප්‍රශ්න මතුවෙන්නේ නැහැ කියන එක. සතර සීල ප්‍රශ්න සමාධි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාවේ ඉදිරියට අනුතුලදී වඩන ආකාරය සවිස්තරව පහදා දෙන්නේ ගෞරවයෙන් ඉලස් ඔය ඒකෙදී දැනට පරියංකේදී තමයි මොකද්ද කරන්නේ දැනට තමයි සක්මණේදී මොකද්ද කරන්නේ කිව්වොත් ඒ වචන හරහා තමයි මම කියලා දෙන්න කැමති ඒ නිසා ඉදිරියට වැඩ ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි දැනට තමයි සක්මන් පරියන්ක කරනවාද? ඒකෙදි කොහොමද භාවනා කරන්නේ නැත්නම් කොහොමද විදර්ශනා කරන්නේ කියන එක තමන්ගේ අත්දැකීම් ටික සභාගත කරන්න කැමති නම් මම කැමති සාකච්ඡාවට ගන්න. එහෙම නැතුව මේ මට අහසින් චිත්‍ර අඳින්න බෑ. මට canvas එකක් ඕන. චිත්‍ර අඳින්න තිරේ පෙන්වන්න ඕන. තිරේ දුන්නොත් මට ඇඳයි. ඒක පෙන්වන්න නැතුව බෑ. මට මම දන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. කැමති දේ කෙනා දැනට තමන් කරන භාවනාව මොකක්ද කියලා කියන්නේ එහෙම නැත්නම් දැන් කරන විදර්ශනා මොකක්ද කියලා සාකච්ඡා දෙන්නේ ඒ හරහා නම් මට පුළුවන් ඒ උත්සාහය ගන්න. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ මේ කනගාටුදායකයි නිෂ්ප්‍රභ කරන්න වෙනවා. අවසාන සිංහල ප්‍රශ්නය. බුදුබවේ ලැබෙන මහානායක ස්වාමීන් වහන්සේ මෙත ගෞරවයෙන් කතා කරන්නේ. චිත්තේ ඥාන ධර්ම ආරාධනෙ ඉගාසන අර පළවෙනි පදම තියෙන ආමසුකණකින් ගිහිල්ලා ආගන්න කියන්න මට ඒක පට්ටා මොකුත් නැහැ. ඒකයි මේ බුදුබවලවන මහා නායක කෙනෙක් හම්බෙලා ඔක අහගන්න ඒක උඩ කියලා දෙයි මට නම් තේරෙන්නේ නැහැ. අවසන් ප්‍රශ්නේ විස්වාසාමි. A girl from England who sat at meditation and then gone into Samadhi and her, her body was revolving. The explanation given was that the air element had overpowered her body. Please explain this. Uh, uh, what is the relevance of this particular person to that lady or that person. Otherwise, why, why you discuss someone's experience without that particular person available, then definitely we are on assumptions. We are definitely arriving and deriving into the wrong conclusions. I am not usually doing it. If she is, the particular person is representing, then there may be a relationship. Otherwise, they may be human. Just baseless stories. We are, try to avoid that is why we are confronting person, person to person. So therefore we are not take the cases in proxy or through agencies, never. In my case, I try my as much as possible never to talk on behalf of someone. Because even face-to-face -face talking is communication mishap. So how can we believe to have a direct communication and meaningful story, meaningful conclusion in absence of the particular person. So, I am sorry. If there is a relationship that particular person can prove to the society, prove to the gathering, then I will take time, not otherwise. Yes, සම්මත දැන් ගෙදර ඉන්නකොට අර චේතනා ඒවා දෙකේ නොකි මේ කතාවක් කියන්නේ නිවිගේ ප්‍රශ්නයක් ප්‍රශ්න උත්තර දෙකක් තියෙනවා එක්ක අරමුණු අතාරින්න පුළුවන් නැත්නම් ගීගේ අතාරින්න පුළුවන් මම දන පැහැදිලිවම ගීගේ අතරින් බැරුව ඉන්නේ අසරණයි පව්. ඒක නිසා බුක් කීපින් කරන්න මේ මේ කෙනා ඇවිල්ලා ගියා. මේ අරමුණ ආවා, මේ චේතනාව ආවා, මේ ආකල්පය ආවයි කියලා එනේනේ වගේ සටහන් තිබුවොත් තමයි දැනගන්න පුළුවන් වෙයි මගේ ගෙදරට කවුද ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. අපි ඒක දන්නේ නැතුවයි මේ ගෙදරක් නඩත්තු කරන්නේ. අද ඇවිල්ලා යන කෙනාවත් අපි දන්නේ. උගා කෙනේ හතුරු. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමේ තමයි මේ වගේ දේවල් එක සැරේම අකුලන්න යන්නේ. පොඩ්ඩක් දැනුවත් වෙන්න, නෝට් කරන්න, සතිමත් වෙන්න, මනස්කාරය යොදවන්න මොනවද ඒ නරමුණු අතීත දේවල්ද අනාගත දේවල්ද ප්‍රිය දේවල්ද අප්‍රිය දේවල්ද එහෙම නැත්නම් නාම ධර්ම දෙන්නේ රූප ධර්මද කියලා. අන්නේ ලයිස්ට් එක ගත්තොත් ඊගාව දවස සැලසුම් කරන්න අවස්ථාවක් යම් එකකින් ලැබුණොත් අඩු කරතර සහිත තැනකට යන්න ඒ නිසා ඉස්ලාම ඕන කරන්නේ බුක් කීපින්. පොත් බැීමක් කරන්න පටන් ගන්න. එතකොට අපේ වාසියට ඉන්නවා තත්ත්වය. ඒක සඳහා ගිය අතරින්ද අවශ්‍ය වෙන්නේ. අන්තන අපි පැයකට විනාඩි 25ක් විතර කාලයක් කරගෙන තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ පැයකට පමණ කාලයක් ඒ වුණාට මම හිතන්නේ ගිය පාර තිබුණු වැඩසටහනත් එක්ක බලන ගොඩක් ප්‍රශ්න ප්‍රායෝගිකයි. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ ගන්න ප්‍රයත්න ප්‍රතිඵලයක් තියෙනවායි කියලා ඒ නිසා මේ විදිහට මම අර සාකච්ඡා කරපු ප්‍රශ්න තියෙන කට්ටියගේ යම් වෙලාවක Tamanට මේ පුංචි ලේෂයක් හරි කමන්නේ මේ ප්‍රශ්නේ දිගේ ඉදිරිපත් වෙලා Tamanට Tamanගේ උත්තරේ හොයාගන්න පුළුවන් වෙලා තියෙනවනම් වෙහෙස ගන්න එපා. ඒ ඒ තොරතුරු ඇති වෙච්ච හැටි නැවත සභාගත කරන්න. පුංචි වෙනසක් කන්නේ මොනවාට සභාවට ලොකු බලපෑමක් ඒකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් වීම අඩු වෙනවා. හරවත් ප්‍රශ්න ඉදිරියට වෙන්න ගත්තට පස්සේ ඒ නිසා ඒත්තෝට මම තමයි මොනසනවා පන්ති ඉතර ධන ගස්සවනවා ගහනවා ඉතින් ඒක ඉතින් හැටි ඒක ගැන තන කනගාටු වෙන්න එපා ඒක ඉදිරිපත් කරන්න කියලා ඉතිව මතක් කරමින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන් කරනවා ශිළු දිනාටම තෙරුවන් සරණයි